සංගරත්නයේ අවසරයි නිවාසික පාත්‍ර මහතුරු සම්බන්ධ කරන අපි කාලයක් තිස්සේ චාරිත්‍රාක් කරගෙන ආපු මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ අපි අවසානතාවට රැස් වෙලා තියෙන්නේ ගිය මාසේ 11 වෙනිදා අද එනකොට මාසයක් ගත වෙලා තිනවා ඉතින් මේකෙදී අපි පැය කමාරක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා මුල් ස්වල්පය විනාඩි ස්වල්පය යෝගාශ්‍රමයේ කතිකාවත සම්ප්‍රදාන කුල සීපත් කරගන්නවා ඊට පස්සේ අපි කල්තබපු ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉතුරු කැලල කියවලා සාකච්ඡාවට මාතෘකා සපයා ගන්නවා. ඉතින් මේ සාමාන්‍ය ඵල සූත්‍රය හෝ තම තමන්ගේ භාවනාව සම්බන්ධ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ හොඳයි කියලා හිතන මාතෘකා අපි ධර්ම සාකච්ඡාට ලක් කරගන්නවා. ඒකට සාකච්ඡා විවෘත වෙනවා සභාවේ සම්බන්ධ වෙන සියලු දෙනාට මෙල්බන් නගරයත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒක අපි ඔරලෝසු පැය 9 වෙනකොට සාකච්ඡාව නැතර කරනවා මේ සම්බන්ධ වෙන අය සඳහා මූලික හඳුන්වා දීමයි. ඒකේ පළවෙනි අංකය තමයි විවස්ථාව කියවන එක. අද අපිට තියෙන යෝගාශ්‍රමී කතිකාවතේ දෙවෙනි කොටස. ඒක සීළු දිනාගෙම දැනගැනීම පිණිස මම කියවන්න බලාපොරොත්තු වෙනවා සීළු දිනාගෙම කාර්මික කාරුණික අවධානයේ මේ දෙස යොමු වේවා කියලා කරනවායි මතක් කරනවා.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 විෂභාගයන් ආද සභාගවෝද බාලතරුණයන් ආද රහසී නොබිනිය යුතුය. නවට්ටති හසන්තේන ගන්තුං චේව නිශීදිතුං වත්තුස්මින් හසනීයස්මින් මිහිතමත් තන්තු වට්ටති යුහෙයින් ආරාමේහිත ගමේද සුදුසු කරනක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්තාය ලෝලතා යුහෙයින්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 වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව Taman ඊට සම්බන්ධ නොවිය යුතුයි. තීරණයකට නොබැසීන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තෝ වනං රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනුහි සීලාභරණේම මුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකල යුතුය. අත්ථ කිලමථාන යෝගයට ආයතන කෂ්ඨ වෘතය දුෂ්කරාසනාදී වර්ධනය කොට සරුව සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගිකකම පුරුදු කළ වර්ධිනකි. ගිලන් කම්මාදී සුදුසු කරුණක් නැතුව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. බහැර ඇරියනෝකේ කරුණක් පැමිණි කල්ලි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. හිතේ පහළ වැටීම ආධ්‍යාත්මික ගුණසංතානයේ වැටීමට හේතු වන හේයින් හිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා දුතාංග ආදී ආචාර්ය උපාධ්‍යයන්ට නමුත් ශිෂ්‍යන්ට නොදැනෙන සේකල යුතුය. නබික්කවේ කේනච පරියායන ජාතර උපරයන් සාදී තබ්බන් ඊ වදාළ බැවින් රන්ටි දීමිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදන් කිරීම සිවුරු පිළිකර පොත්පත් ආදී මුදලට දීම අර මුදල් පිහිටවීම මුදල් ලැබීම පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණය සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා මේ ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරින් යමෙක් ජීවී නම් නැවත බාහිර නොගත යුතුය. යෝගාශ්‍රමී කාර්ක සභාවේ අනුමැතිය ඇතිවම අභිනව සෙනසුනිදි කිරීම හෝ බාහිර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතමතේ ඉදි කරන යෝගාස් සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉදපටන්න ඉදකඩන්න පවරා නොගත යුතුය. නැවතී සිටින් තැනකින් අන්තනකට යෑමේදී වැඩිහිටියන්ගේ අවසරපත්‍රයක් රැගෙන යා යුතුය. ශේරිචාරි වෛදින අකීකරු ශිෂ්‍යයන් කාර්යසභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. වික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකාරාමඤ්ඤ මහානිකායේ සංඥාලේකාධිකාරී වහන්සේ ඉදිරිපත් කළ යුතු බැවිනුත්. උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත්. යෝගාශ්‍රමයේ සීනාසෙන් යන්නේ පැවිදි වූද පැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්ය සභාවට ඉදිරිපත් කළ යුතුය. කාර්ය උපසම්පදා විනය කර්ම සිදු කිරීමට පෙර ශ්‍රී ලංකාරාමඤ්ඤ මහානිකායේ ලේකාධිකාරින් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදාන කුලෝ යෝගාශ්‍රමී ගරුප සම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරුන් ගරුප සම්පදා විනය කර්ම සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී සාසනික කරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අන්දනුව ඇතුවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමී සිළු සීනාසනයන් නී යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මේ පරමාර්ථයේ සීගන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවෙන් බෙදමින් අකීකරුවන ශිෂ්‍යනට තුන්වැල දක්වා අවවාද කොට වර දෝගේ අත්පොතේ සටහන් කළ යුතු නැවත වර දෙයි නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු මහතෙරුන් වද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු යෝගාශ්‍රමීය කතිකාවත නිමි ඒකේ වණ්ඩ අපි යදුනේ සාකච්ඡාවේ මුල් අංකයේ වෙන යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටසයි ඉතින් අපි බලාපොරොත්තු වෙමු දැන් එදා නැතර කරපු තැන ඉඳලා සාමාන්‍ය බල සූත්‍රයේ ඉදිරිය සාකච්ඡාවට මාතෘකාවක් සපයා ගැනීම අදහසින් සභාගත කරන විදිහට කවුද කැමති කියලා. මගේ අර ලියන පොත තියෙනවා එළිය මෙතන. කළු පාට පොත. මේ කිට්ටු ඉන්නේ මේ මයික්ස් වලට.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 සබ්බ පාන භූතා හිතානු කම්පී විහෙරති ඉදම් පිස්ස හෝති සීලස්මින් අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති දින්නාදායි දින්න පටි පාටිකංකි අත්තේන පාටිකං ඉන්න පාටි කංකී අත්තේනේන සුවිභූතේන අත්තනා විහෙරති ඉදම් පිස්ස හෝති සීලස්මින් අබ්‍රහ්මචරියම් පහය බ්‍රහ්මචාරී හෝති ආරා චාරී විරතෝ මේතුනා ගාම ධම්මා ඉදම් පිස්ස හෝති සීලස්මින් මුසාවාදම් පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සච්චවාදී සච්ච සම්දෝ තේතෝ පච්ච පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස ඉදම් පිස්ස හෝති සීලස්මින් පිසුනං වාචම් පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති හිතෝ සුත්වාන අමුත්‍ර අක්ඛාතා ඉමේසං බෙහෙදාය අමුත්‍රවා සුත්වාන ඉමේසං අක්ඛාතා අමූසං වේදාය ඉති භින්නානං වා සන්දාතා සංහිතානං වා අනුප්පදා අනුප්පදාතා සමග්ගාරාමේ සමග්ගාරාමෝ සමග්ග රතු සමග්ග නන්දිනි සමග්ග කරණින් වාචං භාසිතා හෝති ඉදම් තිස්ස හෝති සීලස්මින් පරුසං වාචං පහාය පරුසාය වාචාය පටිවිරතෝ හෝති යාසා වාචා නේලා කන්න සුඛා ප්‍රේමනීයා අධයංගමා කෝරී බහුජන කන්තා බහුජන මනාපා තථාරූපින් වාචං භාසිතා හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් සම්පප්පලාපම් පහාය සම්පප්පලාපා ප්‍රතිවිරතෝ හෝති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතින් වාචං භාසිතා හෝති කාලේන සාපදේශං පරියන් පරියන්තවතින් පරියන්තවතින් අත්ත සංහිතං ඉදම් පිස්ස හෝති සීලස්මි. මහරජ මහානතෙමේ කෙසේනම් සිල්වත් වේද යත් මහරජ මෙහි මහානතෙමේ ප්‍රාණඝාතය හැරදමා ප්‍රාණඝාතයෙන් වෙසසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬු මුගුරු ඇත්තේ. දඬු මුගුරු නොදරන්නේ බහා තැබූ ආයුධ ඇත්තේ. ආයුධ නොදරන්නේ පවට පිළිකුල් කරන්නේ මෛත්‍රියට පැමිණියේ මෛත්‍රයෙන් යුක්ත වූයේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වෙසේ මෙයද ඔහුගේ එක් ශීලයක් වේ. හේ අදත්තාදානය හැරදමා නොදුන් දෑ ගැන්මෙන් මුළු මනින් පැලැක්කේ වෙයි. දුන් දයම පිළිගන්නා සුළු වූයේ. දුන් දයම සිතිනුත් කැමැතිව ඉවසන සුළු වූයේ. නොසර වූ පිරිසුදු සිතින් යුතුව වෙසේද වෙසෙයි. මෙයද ඔහුගේ ශීලයක් වේ. හේ අබ්‍රම්සර දුරල බඹසර සරන්නේ වෙයි. ගැමි දහමක් වූ මෙවුන් දමින් දුරුව හැසිරෙන්නේ එයින් වැලැක්කේ වෙයි. මෙයද ඔහුගේ ශීලයක් වේ. හේ බොරු කීම දුරලා බොරු කීමෙන් වැළැක්විය වෙයි. ඇත්ත කියන සුළු වූයේ ඇත්තෙන් ඇත්ත ගලපා කියන්නේ. තහවුරුව පිහිටි කතා ඇත්තේ. ඇදහිය යුතු කතා ඇත්තේ. ලොව නොරවටන්නේ වෙයි. මෙයද ඔහුගේ ශීලයක් වේ. හේ කේලාම් කීම දුරලා කේලාම් කීමෙන් වැළැක්විය වේ. මෙතනින් අසා මොවුන් බිඳවුණු පිණිස එතැන්හි නොකියන සුළු වූයේ එතැනින් අසා ඔවුන් බිඳවුණු පිණිස මෙතැන්හි නොකියන සුළු වූයේ. මෙසේ බිඳුනවුන් ගලපන්නේ සමගි කරන්නේද. එකට ගැලපුණවුන් හට රුකුල් දෙන්නේද වෙයි. සමගියෙන් සිටින උන් හා වාසය කැමැත්තේ. සමගියෙන් වසන්න වුනට කැමැත්තේ. සමගිව සිටිනවට සිටන්නවුනට සතුටු වනුයේ. සමගි ඇති කරන බස් කියන්නේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ. ඒ රළු බිලුම් දුරල රළු බස් දෙඩුමෙන් වැලැක්කේ වෙයි. නිදොස් කංකලු පෙම් උපදවන පහසුවෙන් සිත වැදගන්නා නොගැමි බොහෝ දෙනාට ප්‍රිය. බොහෝ දෙනාගේ මන වඩන යම් බසක් වේද එබඳු බස් කියන්නේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොල් හේ බොල් හිස් දෙඩවිලි හැරදමා. බොල් දෙඩවිල්ලෙන් වැලැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කතා කරන සුළු වූයේ. ඇත්තම කියන සුළු වූයේ වැඩ සලසන බසක්ම කියන සුළු වූයේ නව ලෝතුරු දහම් ඇසුරු කොටම කියන සුළු වූයේ ඉක්මීම ඇති කරන බසක්ම කියන සුළු වූයේ සිත තබා ගන්නට සුදුසු වූ කරුණු සහිත වූ හිමක් කොනක් ඇති ප්‍රමාණවත් වූ දුලෝ වැඩ හා සම්බන්ධ වූම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි මේද ඔහුගේ ශීලයක් වේ බීජගාම භූත අපි එතන ඉවර කරමු මොකද මේ සාකච්ඡාව යන හැටියට අපිට පුළුවන් තව කොටසක් කියවන්න. මේ පෙන්වන්න හදන්නේ ඇත්තටම පැවිද්දෙකුට ශ්‍රමණේකට තියෙන මෙලෝ වශයෙන් ලැබෙන සාමාන්‍ය ඵල කියලා කියන්නේ ශ්‍රමණ ඵල. ඒදි කියන්නේ ධිට්ඨ ධම්ම වේදනීය. ශ්‍රමණේකට විතරක් මේ ශ්‍රමණේ අසු කරන අනික් සාමාන්‍ය සම්මුති ලෝකේ මිනිස්සුන්ටත් ඒක මේ ආගම් වේදයකින්, තනුම් වේදයකින්, දර්ශන වේදයකින් තොරව වටහා ගන්න පුළුවන් ගතිය තමයි සරුවචනංශේ මේකේ ධිට්ඨ ධම්ම වශයෙන් පෙන්වන්නේ. මේ මෙල්බන් වලට ශ්‍රව ඇහින එක කොහමද? මේකත් හොඳට අද වැඩ කරනවා. ඉතින් ඒකෙදී අනිකුත් ශාස්ත්‍රඥ වංශලා 6 දෙනාම මේ මිනිසුන්ට තේරෙන්නේ නැති මොනවදෝ කියවනවා. පරලෝකයක් තියෙනවා, ඊළඟ ලෝකයක් තියෙනවා, හොඳ මතු අනාගතයක් තියෙනවා. එහෙම නැත්නම් දුන් දෙය හොඳක් නෑ නරකක් නෑ එළිය හිටපල්ලා මේ මත දාර්ශනික වශයෙන් හරියන්න පුළුවන් වරදින්නත් පුළුවන් නමුත් මේ ආහන මනුස්සයට මේ කියන මනුස්සයට මේ වර්තමාන වශයෙන් මේකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය අත්දකින්න පුළුවන් ගතිය විඳින්න පුළුවන් ගතිය මෙතනම එහෙම නැත්නම් අකාලිකවම සාන්දෘෂ්ටිකවම එහෙම නැත්නම් පච්චත්ත වේදිතබ්බ පච්චත්ත සාන්දෘෂ්ටික අකාලික කියන වචන තුනයි ධර්මයේ අකුරු විදිහට පෙන්වුවාට මේ මේ සාමාන්‍ය ලෝකයේ කාටත් තේරෙන දෙයක්. ඉතින් එතෙන්ට යනකම් අජාසත් රජුරෝ තද කරන තද කරන යනවා ඒ රාය සභාවේ ඉන්න එක එක ඇමතිවරු එක එකන සාස්ෘණ වාසියේ ගෝලියෝ. ඒගොල්ලෝ එක එකන එක එකන ඒ සාස්ෘණ වාසිය ළඟට ගියාම අජාසත් රජුරණ තියෙන තාත්තා මරලා දැවෙන 1000. ඉතින් ඒ 1000 නිවා ගන්න මතු අනාගතේව වැඩකුත් නැහැ. ඒකට යගේ තව බඩ දානවා. දහතමර වේකර දැන් අනාගත වෙන්න තියෙන එකනේ දැන් රජයක් විමසනවා රජයේ ඉන්න ශ්‍රමණයන් ගාවට ගිහිල්ලා කියනවා ඔබ වහන්සේලා මේ විදියට පැවිද්දාත් ලබාගෙන ගිහිජාත ඇල්ලා ගිහිල්ලා මේ මට වැඩිය සැපක් විඳිනවාද කියලා එකෙක් ළඟවත් නැහැ ඔක්කොමලා මේ ඔය දෝ දෙඤ්ඤන් සල්ලි වලට කතා කරනවා මතු අනාගතේ බදු දෙන්න කතා කරනවා මේ ආත්මේ මේ වද වද දීලා අයිකෝ කාමසුකල්ලිකානියෝ ඒක අත්කිලමතානියෝ ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ රජ කෙනෙකුට කතා කරන්නේ එයා මානසික අසහනයක් ඉන්න කෙනෙක්. යකෙම යාට ඕනේ Tamanට වැඩිය සැපෙන් ඉන්න, සන්තෝෂෙන් ඉන්න මිනිස්සුන්ගේ සැනසෙලි බසක්. අර ගොල්ලෝ මේ gedara වැඩ දෙනවා. කල්තබපු කල්තිතු අද්දඬුවක් දෙනවා. අර කරපම් මේ කරපම් ඒක හරියයි කියලා. ඒ වෙලාවේ ලැබෙන වචනේ නැහැ. ඉතින් ඒක දෙපැත්තක් තියෙනවා. ඒ කතා කරන මිනිස්සයා කියන දේ කරන කරන එකේ කියන ඒ ළඟට යන එකට තියෙනවා මේ මනුස්සයා දැනටමත් ඉන්නේ සැපයක නැත්තම් සැහැල්ලුවක එහෙම නැත්තම් විශ්‍රාමයක නැත්තම් විවේකයක කියලා. ඒ වගේම යා අනුන්ට දෙන්නේ gedara වැඩ හරි කල්ලිට උ අත්තිට උ සිර දඬුවම් නෙවෙයි මේ බලපන් දැන් ඉඳගෙන බලපන් දැන් ජොලිනේ මේ හීලේ කතා කරන්න එන්නත් එපා උඹ රවුල බාලා තියනවද ඉෂ බාලා තියනවද අඳන්නත් එපා මේ දැන් බලපන් ඔය හිතේ තියෙන ගතියක් උඹට මං කියන්නේ මේ වර්තමානයේ මම මේ පෙන්නන දේ දිගට යන විදිහට වැඩක් කරපන්. ඒ විදිහට හැසිරියන්. ඒකට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා කියන්නේ. ඉතින් එහෙම දෙයක් අත්විඳවන්නේ නැතුව එයාට කොන්ත්‍රාත්යක් දෙන්න බෑනේ මේක දිගට කරපන් කියලා. දෙඤ්ඤන් සල්ලි වලට වැඩේ කරන්න පුළුවන්. නමුත් බුදුජානනාංශය පෙන්වන්නේ අකාලික දෙයක්, එහිපස්සික දෙයක්, පච්චත්ත දෙයක් ආරම්භකයට තදංග වශයෙන් පුතු විඳින්න පුළුවන්. ඒ දේ අහන එක්කනට sannivedana උනේ නැත්තම් ඒකට මම කියනවා අභිධර්මය කියලා. ඒ තේරෙන්නේ නැති ධර්මයක්. එහෙම නැත්නම් ඒක කරන්න මේ කෝණ මේ කෝණ කිව්වනම් මම කියනවා විනය ඉස්සරහින් තිබ්බයි කියලා. බුදුන් කියනවා විනය ඉස්සරහින් තියන්න එපා ධර්මයේ ඉස්සරහින් තියපන්. ධර්මේ වරදගත්තොත් මොකක්වත් කරන්න බෑ. ධර්මේ වරදගත්තොත් ඉස්සරහට විනය හදන්න පුළුවන්. අභිධර්මයේ පස්සෙන් අපිට තේරෙයි තව කාටට කියලා දෙන්න. මේ මිනිස්යාට තේරෙනවා ලේනෙකුටත් තේරෙනවා ඒක. පොඩි දරුවටත් තේරෙනවා මේ වර්තමාන මොහොතේ තියෙන විවේකේ. ඉතින් ඒක තමයි ආගම විසින් යටපත් කරලා තියෙන්නේ. ආගමෙන් අපිට රාමු දාලා තියෙනවා. මේ අපි ධර්ම ඉගෙන ගන්න ඕනේ, මෙච්චර විනය තියෙන්න ඕනේ, අච්චර පිං කරලා තියෙන්න ඕනේ, අරක මේ කියලා. නමුත් ආගම හැම ආගමකින්ම මේ අනවශ්‍ය සමීකරණ ගේන්න හදලා කරලා තියෙන්නේ manussකම පහත් කරලා තියෙන්නේ. බුදුරජාණන්සේ කරන්නේ manussකම ඉස්මතු කරන. ඔබ තාත්තමර බව හැබෑව. ඔබට සත්‍ය හොයන්න ඕනකමක් තියෙනවා. මොකද 1000. මේකට manussකම තියෙනවනේ. ආනන්තරිය අකුසල කර්ම එක වෙනම කතාවක් manussකම තියෙනවා ඔබට මතු ආත්මයක හරි කරන්න රජේ විමසනකොට රාජදඬුවම් දෙනකොට manussකම ඉක්මවන්න එපා. එතකොට උඹට රජ්‍යවන්ගේ රාජ්‍ය රටවැසියන්ගෙන් අනුකම්පාව ලැබේ. අසාධාරණ දඬුවම් කරන්න ගත්තොත් එහෙම මේ manussකම ඉක්මවලා එන රජ්‍යරුවන්ට රජ්‍යරුවන්ගේ තාත්තා මරපු අකුසල කර්මයක් බරපතල විදිහට සිද්ධ වෙනවා. ඉතින් මේ කතාව මේ ඕනට වැඩිපුර එළියට ගියපු තැන තමයි බටහිර බෞද්ධ බුද්ධාගම කියන්නේ. බටහිර බුද්ධාගම වර්තමාන සැප සඳහා පමණමයි කතා කරන්නේ. නිවන නැහැ. ඒකට අන්ත දෙක තේරුම් ගන්න. ඒක ඒක කියන්නේ මොනවාක්වත් එපා මේ ජීවිතේ අත්දකින්න පුළුවන් හරිය පරිශන කරලා බලන්න පුළුවන් හරිය ඔප්පු කරලා පුළුවන් හරිය විතරමයි කවදාකවත් ඒක හරහා යා යුතු නිවනක් හෝ නිෂ්ඨාවක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි මේ කතා කරන ගිහිල්ලා බටහිරට හේතු වෙන්නත් නරකයි. ඒක එතකොට අපි භයානක මේ දේවවාදී සෝ අදේවවාදී පැත්තකට වැටෙනවා. අපි කාටවත් ගහන්න හදනවා වෙනවා. ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ මුල් බැහැගෙන තියෙන දේවවාදීට ගහන්න. බාහිර කෙනෙක් නැහැ බලපාන උඹමයි බලවත් උඹ කරපන් හැබැයි නිවන් බලාපොරොත්තු වෙන්න බා මේ ලෝකේ මේ ආර්ට් ඔෆ් ලිවිං කියලා දෙනවා. ආර්ට් ඔෆ් ලිවිං කතාව මේක නෑ. ආර්ට් ඔෆ් ලිවිං නේ බුදුන්ස කියන්නේ මේ හදාගෙන ඉස්සරහට යනකොට කය වචන ආජීවයේ සකස් කරගෙන ඔය දැන් පටන් ගන්න පුළුවන් ඉස්සරහට යන්න ඕනෑ කියන කතාව. ඉතින් ওই දෙක මැදින් යනවයි කියන්නේ ඒ කියන්නේ අනවශ්‍ය විදියට මේ විනය අභිධර්මය ත්‍රිපිටකේ කටපාඩම් කරගන්න ඕනෑ කියලා මේ නිවන කියන එක මේ ජීවිතේ ලබා ගන්න බෑ මේ දිවි ලෝකේ ගිහිලා පස්සේ තමයි කරන්න ඕනේ කියලා ආගමක් හදන්න හදන කතාවක් ආගම් විරෝධීව අදේවවාදීව බටහිර ලෝකයේ කියන ධර්මයේ කියලා කියන්නේ මේ මොහොතේ සැප විතරයි කියන එකවත් යන්නේ නැතුව මේ ලෝකේ සැප දැන් විශ්වසනීය භාවය ඇති කරගන්න පෙන්ලා දෙන්නම් මං. අන්න එකෙන් පටන් අරගෙන උඹ උඹේම විශ්වාසයෙන් ඒක බහුලීගත කිරීම සඳහා ජීවන රටාව සකස් කරගන්න ඕන කිව්වොත් එතන තියෙනවා සාන්දෘෂ්ටික ඵලයක්. ඒ අනුව ඉහලෞක්ක ලෝකෝත්තර ඵලයකට යන්න වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් එතනදීම දෙන්න අතර givisumකට එනවා. ඒ අහන කෙනා අතර වර්තමාන වශයෙන්ම සලස්ම හිතේ තියෙන්න ඕනේ නැත්නම් කරන හැම දෙයක්ම සීලබ්බත පරාමාස කියලා චෝදනා කරතයි. වර්තමාන සලස්ම හිතේ නැතුව අපි ගහන හැම අමුඩයක්ම අපි ගහන හැම සමීකරණයක්ම සීලබ්බත පරාමාසයක්. වර්තමාන රසය දැනට තේරෙනවා නම් ඒ මනුස්සය අනුන්ට කී කියන්නේ නැහැ. ඒක නෙවෙයි බහුලීගත කිරීම සඳහා කටයුතු කරනවා. ඒ සඳහා එයා මේ අරබුත මේ නැති සිල් මොනවාක්වත් இல்லන්නේ. එහෙම නැති වුණොත් එයා හැම කෙනාම කියන දේවල්ට සිටින් ඉඳින් වලට යට වෙනවා. ඉතින් ඒ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේත් පිළිඅරගත්තා. මේ මිනිස්සයා නිවන අවබෝධ කරාට පස්සේ තමයි ප්‍රතිපදාව තේරුම් ගන්න. ඒක නිසා කියනවා ලොකු සංසේක වක්‍රයෙන් කියනවා යම් දවසක උඹ පරියන්කේකදී සෝවන් උනායි කියමු. මාර්ග මේ ප්‍රඥා ඥානය සාක්ෂාත් කරගත්තයි කියලා. ඉතින් යාට එතන ඉඳලා පස්සට ආවර්ජනයක් සිද්ධ වෙනවලු. ප්‍රත්‍යක්ෂණය ප්‍රතිවීක්ෂාවක් දැන් මෙතෙන්ට එනකොට ඊට ඉස්සෙල්ලා මයි ළඟ හොඳ උනන්දුවක් තිබුණා. ඉන්ද්‍රිය ධර්ම ටික ඔක්කොම එකරස වෙලා තිබුණා. ඒකට යන්න ඉස්සර වෙලා මම මේ කය හොඳට සීතල කරගත්තා. මම හරියට පුරුදු වෙලාට ඇවිල්ලා වාඩි වුණා. මල් පහන් පූජා කරන්න තියෙන වතපිලිවෙලත් කරා. ඊටත් ඉස්සෙල්ලා මගේ හිතේ තිබුණ දැන් මේක කරන්න ඕන කියලා පැහැදිලි හැඟීම එතන ඉඳලා චිත්ත විද්‍ය තන්නේ කර හැකි සංඥාවෙන් ගිහිලා තියෙන නිසා ඉඳගන්න ඉස්සෙල්ලාම දැනিলা තියෙනවා යාට මම මේ යන්න දැන සුබ ගමනකට කියලා. එහෙම නොදන්නා නම් පරියන්කේදී මුකුත් වෙන්නේ නැහැ ඒ ඒ ප්‍රතිවේක්ෂාවෙන් පස්සේ යාට තේරෙනවා අඩේ කාට හරි මෙන්න මේ වගේ පොසිටිව් තින්කින් එහෙම නැත්නම් මේ හැකි සංඥාව තියෙන වෙලාවක මේ මනුස්සයා මේ ඉතුරු උපකරණ ටික හදලා දුන්නම් කයටයි හිතටයි කාට නමුත් මේ වීදිය තමයි යන්න තියෙන්නේ කියලා නමුත් එයාට ඒකේ සාහිතික වුණාට පස්සේ මේක විශ්වාසයක් වෙනවා මිසක් ඒක අත්දකපු නැති කෙනා කියනවා එහෙම කොහොද නිවන් කරන්න දස පාරමිතා පිරලා තියෙන්න ඕනේ ත්‍රිවිධ උපතිසන්දි ලබන්න ඕනේ ඔක්කොම තියෙන්න ඕනේ ඔහොම මේ හිත හරියේ වෙලාවේ ඒකට උපස්ථාන කරලා ඒකට මේ අනුග්‍රහ කරලා කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා මේ කෙනාට වුණාට තව කෙනා කවදාකවත් පිළිගන්නේ ඒ තාක්කල් ඒ කෙනා සැකයෙන් යුතුව මේවා කරන්නේ ඒකට තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. බයයට කරනවා. කෙරුවට මේ තමා තුලින්ම එතන එතන පිරිසිඳ බැලීමක්, උරගා බැලීමක් ප්‍රත්‍යක්ෂණයක් නැහැ. ඒ නිසා මේ සාමාන්‍ය බල සූත්‍රය ඉතාම සරල දේවල් කතා කරන්නේ. අපි කොච්චර ඒක ඉක්මවල තියනවද කියනනම් ඒ තරමට මනුස්සකමින් අපි ඇත්තලා කියනවා. සතුන් මරන්න එපා, දනු ගන්න එපා, මුගුරු ගන්න එපා, ද්වේෂෙන් ගත කරන්න එපා. ඉතින් එතකොට උඹට ඉන්න වෙන්නේ බයි. ආයක දෙකක් ඇත්තේ නෑ ආවුද අවිගත්තු අවියෙන් නැහිනවා ඒක ඒක ස්වභාවික දෙයක් ඊට පස්සේ දුන් දෙන් ජීවිතය කිසි දෙයක් අපේක්ෂා කරන්න එපා හොරකම් කරන්න යන්න එපා ඊට පස්සේ භ්‍රමචර්ය මේ මම දැන් අර කියෝපතක තියෙනවා ඒ රටේ හරියට සලකනවලු මල් වලට හැම මලක්ම ලෙඩක් විදියට සලකන්නේ ඉතින් මල් පලඳිනවා මල් හැම මලක්ම ලෙඩක් මේකෙන් කියන්නේ මලට සමාන කරනවා කාන්තාවන්. ලෝකේ ඉන්න ලස්සනට. ඒ කාන්තාවන් සමග පුරුෂයන්ගේ සම්බන්ධය, පුරුෂයන් කාන්තාවන් සමග සම්බන්ධය මල් එක්ක ඇසුර වගේ ලෙඩක්. ඒ පැහැදිලිවම කියනවා ඒ මේ කාම සේවනයේ නිසා කායික මානසික රෝග ඇති කරනවා සංඥා විපල්ලාසකින් මිස කාමීත්‍යාචාර කරන්න බෑ කියලා. ඒකට පිස්සු කරගන්න ඕනේ ඔළුව නැත්තම් කාමීත්‍යාචාරය කරන්න බෑ. මේ බුදුරජාණන් කියන්නේ ඒක වැඩිපුර කරන්න පිස්සු ඇදිලා තියෙනවන කල්ලාට. පිස්සන්ට විතරක් වැඩේ කරන්න පුළුවන්. ඒක ඊට පස්සේ පිස්ස හැදෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ ආගමකට බර කරලා එහෙම නැතුව මේ ගුඪ ධර්මයට ආලා මම නැත්තම් ඔයාලා අපාය යනවා කියලා බය කරලා නෙවෙයි. මේ හොඳට අත්විඳින පුළුවන් මේක. ඊට පස්සේ වචන පාවිච්චි කිරීමේදී විච්ච දෙයක් කියන්න, විච්ච හැටියෙන් කියන්න, අර්ථය සලකලා කියන්න, ප්‍රියනම් කියන්න. ඒත් වෙලාව බලන්න. විච්ච දෙයක් නෙවෙයි නම් කතා කරන්න යන්න එපා. වෙච්ච විදියටම කියන්න බැරුව අතිශෝක්ති කරනවා නම් මතක තියාගන්න කොහෙද යන සිද්ධියකින් උඹ පෞසිද්ධ කරගන්න. ඒකේ මේ මිනිස්සු අහන්න කැමති නැත්තම් පොවන්න යන්නත් එපා. මිනිහට ඇහුවට අර්ථ සිද්ධියක් වෙන්නේ නැත්තම් නිකන් කොහේ හරි වෙන ජෝක්ස් ගැන කතා කරන ඉල වැඩකුත් නැහැ. ඒ වගේම වෙලාව බලගන්න කියනවා. ඉතින් එතකොට කොච්චරක් නිස්සද්ද වෙනවද කියලා හිතන්න කතා කරන්න වෙන්නේ short to the point. කියන්න ඕන කාරණාව කිව්වා. ඒත් මේ මිනිස්යාගේ වාදනේ උඩට හැරලා තියෙන වෙලාවක මුنين නැමිලා තියෙන වෙලාවක කියන්න ඕනේ. ඒ වගේම මත්පැන් පානය පිළිබඳව මගේ සුද්ධ අර්ථකතනෙ තමයි අපි හැම කෙනාම බීලා ඉන්නේ. ප්‍රමාදේ වැටලා ඉන්නේ. මදේට ප්‍රමාදයට ලක් වෙන දේවල් තමයි අපි දවස පුරාම ඇසුරු කරන්නේ. අප්‍රමාදයෙන් ගත කරන චිත්තක්ෂණයක් ඇර හැම වෙලාවෙම අපි ඉන්නේ හැබැයි. ඉතින් බීමෙන්ම සූදු කෙලිල්ලෙන්ම ඉෂ්ටි දූර්තෙන්ම පමණක් නෙවෙයි මදේට ප්‍රමාදයට ලොකු වෙන්නේ ලක් වෙන්නේ. අපිට තීරුම් කරගන්න පුළුවන් අපි වෙනදාට වැඩිය වැඩි වෙලාවක් අප්‍රමාදයි කියලා එච්චරයි උත්තරේ ප්‍රමාදයට විරුද්ධ. එහෙම නැතුව මේ මේ අරකොත බාරමකින් ඈතින් ගයක් ගත්තයි කියලා බීමෙන් ඈත් වීමක් වෙන්නේ නැහැ. අවේලාවේ වීදි සංචාරයෙන් අතර උණයි කියලා අපි ගැළවිල්ලක් වෙන්නේ. අපි හැම වෙලාවෙම ඉන්නේ අපේ pet ideas වල. එහෙම නැත්නම් අපේ හිතින්ම වාගත්ත හීන ලෝකෙක මත් වෙලා මදේර ප්‍රමාදයට ලක් කළා. අන්න ඒ වෙලාවේදී අමාරුවෙන් නමුත් කර්මස්ථානක හිත තියෙනවනම් ඉන්නේ ඉරියව්වේ හිත තියෙනවනම් වර්තමාන හිත තියෙනවනම් ඒ පැමිණෙන නීරසකම ඒකාකාරීකම කම්මැලි ගතිය විරාග ධර්මයක් විදිහට බාර ගන්න එච්චරයි ලෝකේ වටිනම දේ. ඒව නැතු අපි රුචි රුචි දේවල් දිගේ දුවනකොට මදයට පමාදයට හේතු වීම සිදු වෙනවා. එතකොට මේ මාන්නයත් සිහිවිකල් බවත් එනවා. ඉතින් මේ ප්‍රകൃතියෙන් තියෙන මාන්නෙන් තොර සිහිවිකල් නැති ළමා මනසක් තියෙනවා. ආන්නයකට සම්බන්ධලා ඉන්නකොට හරි නීරසයි ලෝකේ. හරි කම්මැලි. අන්නේ නීරසකම කම්මැලිකම ආහාරයක් කරගෙන ජීවත් වෙනවනම් නැත්තම් බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බලාපොරොත්තුකින් ජීවත් වෙනවනම් අර එච්චර චෝදනා කරන දෙයක් නැහැ. ඒ නිසා මේ පංචිල් පද පහේ මේ මූලික තියෙන මේ කරුණු ටික ඔය ආගමක් සම්බන්ධ කරන්නේ නැතුව දැනට ලෝකේ තියෙන පරිසර දූෂණ ආදී කටයුතු ටික බලනකොට බලන්න එක්කෙනෙක්ගෙන් වෙන ඒකට මේ දූෂණය නොකර සිටීමේ හැකියාව. නිකලසි සිටීමේ හැකියාව. එහෙම නැත්නම් පාපයෙන් තොරව සිටීමේ හැකියාවට තව කෙනෙක්ගෙන් අබ්බමල් රේණුක සහයෝගයක් නැහැ. මගෙන් කරන්න පුළුවන් ටික මම කරනවා මිස ඒ වගේම කියන බණකින් ඇති වැඩක් නැහැ. ආදර්ශයෙන් ප්‍රයෝජන වෙනවා මිස. ඒකයි ලොකු සාචින්නකම් කිව්වේ අපි දිනන පරිදිනක නෙවෙයි නම වැඩේ. අපි මරුණාට පස්සේ මොකද්ද ඉතුරු කරලා යන ආදර්ශය කියලා පොඩ්ඩක් කල්පනා කරන්න කියලා වැඩක් කරනකොට දින පරදිනයක නම් ඒ වෙලාවේ හායි හොයි ගාලා ඉවර වෙයි. නැතිවුණා මරුණාට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ ඒ නිසා මේ පංචිල්පද පහේ නියම අර්ථකථනය ගත්තනම් ඒක පෙන්වන බුදුරජාණන් වහන්සේ අජාසත් රජුරවන්ට බුද්ධඝමයක් නෙවෙයි ශ්‍රමණ ඵලයක්. ඒ කියන්නේ අසහනෙන් පෙළෙන මනුස්සයාට අසහනෙන්තර ජීවිතයක් මේකේ තියෙනවා. ඉතින් භාවනා කරන කට්ටියක මේක හිතන්නවත් නෑ. භාවනා කරන කට්ටිය හිතන්නේ මේ විපස්සනා ඥාන වලින්, ධ්‍යාන වලින්, මාර්ගඵල වලින් මේක ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ එතන එතන හම්බ වෙන ආචාර ධර්ම වලට ගැලිලා තියෙන මූලික මට්ටමේ තියෙන සීලයේ, සීලාචාරකමේ, හික්මීමේ, සීතල ගතියේ, එහෙම නැත්නම් සදාචාරාත්මක වගවීමේ වෙනසක් වෙන්නේ නැත්නම් ඒ කවුරු සහතික දෙන්න ඕනේ මේ මනුස්සට කාලයක් ඇතුළත පේනවා මේ මනුස්සයා දවල් මිගෙල් රාජ් ඩැනියෙල් සෙල්ලමක් ගෙනියන්නේ. ඉතින් ඒකකොට එයත් රැවටෙනවා තමනුත් රැවටෙනවා. ඒතර භාවනා යෝගාචරයෙන් ඉබේ මේ මනුස්සයා හැලෙන්න පටන් ගන්නවා. ඉතින් මම මේ බැලුවේ මේ මේ පොතේ තියෙන කාරණා ටික පුළුවන් තරම් අපිට කල්යාණ මිත්‍රේ තෝරා ගැනීමදී කොහොමද අපි පිළිහිට කරගන්නේ. එතනම අපි මේ කරගෙන නිහඬ ජීවිතයේ නිහඬ චර්යාවෙන් ඔය කියන විශාල සාසනික සේවාවල් අපිට ඇඟට දෙන්නේ සිද්ධ වෙනවා. ඒක බුදු කෙනෙක් තමයි හුවා දක්වන්න ඕනේ. මොකද අපි කිව්වට ඒක කවුරක්වත් ගණන් ගන්න නැහැ. මොකද අපි රට පිළිගත්ත මිනිස්සු නෙවෙයි. අපිට එහෙම ඕනකමකුත් නැහැ. නමුත් බුදුරජාණන්සේ ඒගොල්ලන්ගේ යුතුයකම රජ කෙනෙක් ආපු වෙලාවේදී රජුරංග ප්‍රශ්නේ හරහා දෙන්නේ කාටත් තේරෙන තාලෙට. ඒක මේ ওই සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන කතා බුද්ධ ආගමට දාන්න යන්න එපා. බුද්ධ ආගම් කතාවක් නෑ. සංසන්දනාත්මක වෙනවා එදා ඉන්න සත්‍යාසුන් වහන්සේලාත් එක්ක බුදුජානක පෙන්වන්නේ කොච්චර අත්‍යත අල්ලන්න පුළුවන් ප්‍රායෝගික අත්දැකීමක්ද කියන එක. ඉතින් මම ඒ ටික තමයි මතක් කරන්න කැමති මේ විවෘත සාකච්ඡාවට ආරාධනා කරන්න ඉස්සෙල්ලා එහෙම අපි සභාවට ප්‍රශ්න තියෙනවනම් අපි ඒ ටික සාකච්ඡා කරමු. එහෙම නැත්නම් අපි දිගටම පොත කියවන්න බලාපොරොත්තු වෙනවා. මොකද මොකද මේ කුංචනාද කරා අනේ අපරිපකාරයේ පිළිවෙන්න අපිට කිව්වේ ආ මේට බෝ වෙන එකක් නැහැ නේ නෑ නෑ හොඳයි ඉතින් මේ පැත්තේ තියනවාද මේ පැත්තෙන් ප්‍රශ්න එන්නේ ඉස්සලා ප්‍රශ්න නැත්නම් අපි මේ පැත්තෙන් බලාපොරොත්තු වෙමුද මේකට සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා කියන්නම්කෝ එහෙනම් අපි මෙහෙන් අවසර ඉල්ලමු මේ ප්‍රශ්න වලට ඉඩ දෙමු එහෙනම්. අවසරයි සාංශ මට තියෙන කමටහන් ප්‍රශ්නයක් මේ මම කරන්නේ ආනාපාන සති භාවනාව ඒකෙදි මට උස්මදිහා බලන් ඉන්නකොට විනාඩියක් විතර යනකොට මට උස්ම නොදැනී යනවා ඒ කියන්නේ සමාධියට පස් වෙනවා ඊට පස්සේ දිගටම පවතින්නේ ඒ தත්ත්වයේ පවතින්නේ සාමාන්‍යයෙන් හිටියම හිටියම මොකක්hari සිතුවිල්ලක් එනවා එයාම ඒ නිකදිහා බලනවා සමහර වෙලාවට ඒක එනකොටම පේනවා සමහර වෙලාවට පොඩක් ගියාට පස්සේ පේනවා ඉතින් මේ ඒ සංසිද්ධිච්ච තත්ත්වය තමයි දිගටම තියෙන්නේ. මේ තත්ත්වය පෞද්ගලික අවුරුදු 3-4 තිස්සේම තියෙන තත්ත්වයක්. ඉතින් මෙතන මෙහෙමම තමයි ඉන්නේ. ඉතින් මේ මට දැනගන්න ඕන ක්‍රේසාන්න කියන්නේ මේකෙන් ඒ කියන්නේ මූවීමක් නැති නිසා මම කරන ටෙක්නික් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා ඔබ හසකින් වෙන පුදුදයක් වෙන්න පුළුවන් ද කියන එක. එතකොට කියන්න තියෙන්නේ මේ වගේ තත්ත්වයක් තියෙද්දි මේ වෙනකොට අවුරුදු දෙක තුනක් හිටපු එක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒකට තමයි අපි මේ නිත්‍යාභ්‍යාසය කියලා කියන්නේ. ඉතින් ඒක සම්පූර්ණ ඕනතරම් කරුණු තියෙනවා. ඇයි මේ දේ කරන්නේ කිසිම පළප්‍රෝජනයක් නැහැ නිකාන් ඉන්නවා කියන්නේ. ඒක තමයි අවසාන වාක්‍යයෙන් කියවෙන්නේ මගේ ගමන වැරදිද කියලා මේ කතා කරන එකකට සැක තියෙනවා. විශේෂයෙන්ම අපි ආර්ථික දේශපාලන සමාජික වශයෙන් කිසිම දෙයක් ලබන්නේත් නැහැ. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයක් අඩතදී ඒක කරන්නේ ආධ්‍යාත්මයේ සලකලා පමණයි ආගමක් සලකලා පමණයි වෙන ලාභයක් සඳහා නෙවෙයි. ඉතින් ඒ නිසා මෙතනට මේ ඉදිරියට තියෙන එකම බාධාව තමයි මේක පිළිබඳ තියෙන සැකේ. ඒ කියන්නේ තාම සෝවන් වෙලා නැහැ කියන එකයි කියන්නේ. මේක සැකහැර මේ තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගත්ත දවසේ කියනවා එයා ආර්යයන් වහන්සේ නමක්. එයා ඊට පස්සේ මේ දේ මම සැකමුසුව කරන්නෙත් නෑ මං අවුරුදු 3-4ක් හිටියා කියන්නේ යාන්තම් සංසාරේ මම කිසියම් පෞද්ගලික ලාභයක් මාන්නයක් මේ සක්කාය දිට්ඨියක් ඇති නොකරගෙන එnde end ජීවත් වෙන ක්‍රමයේ අවුරුදු 3කමට අයිතිවාසිකමක් තියෙනවා මම ඉන්නකම් මෙන්න මේක දිගට පවත්නවා කියලා නිසක භාවය අන්‍ය විහිිත නැතිකම තමන්ගේ සීලය තමන් අදාහ ගන්න ගතිය පැමිණෙනකොට තමයි අවෙක්කප්ප සාදේ පහළුණයි කියලා කියන්නේ. ඉතින් මේක උපේන එක නෙවෙයි ප්‍රශ්නේ. සංසාරේ ඉන්න ඔක්කොමලා උපේලා තියෙනවා. එක්කෙනෙකුටවත් මේක තමයි දුක් නැති තැන මේක තමයි නිවන මේකයි මම භාවනාවේ ප්‍රාර්ථනා කරන්න කියලා අදාහ ගන්න බැරිකම නිසා මේක පහුරු ගන්න එක තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ தত্ত্বය දුක්ඛ සත්‍යයේ පරම හරස්කඩක් මේ තියෙන්නේ. මේ සංසාරේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ සාන්තිය ගෙන දෙන හැම තැනම දැවිලි තැවිලි. නමුත් ওই විස්තර කරන එක තමයි ඒකේ අඩුම தත්ත්වය. උවිත එහා යන්න බෑ. ඔයිට යන්න ප්‍රශ්න අහනකොට සරුවත් chance කියනවා ප්‍රශ්න සීමාව ඉක්මවලා තියෙන්නේ. ඔතෙන්ට ගියාට පස්සේ ඔක දරාගෙන ඉන්න පුළුවන් නේ අතපය කැඩෙන්නේ නැහැ නේ. අඬුබඩු කැඩෙන්නේ නැහැ නේ. ඕක ඉවසන්නේ ඒ අවෙක් අපසාදී. ඔයින් එහාට යන්න බෑ. ඒක නිසා මේ මට්ටම දිගටම රකින්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. ඒ මට්ටම රැකීම පිළිබඳ ආඩම්බරෙන් කතා කරන්න ඕනේ. මම මගේ විවිකේ හොයාගත්තා. මම මගේ හුදේකලා හොයාගත්තා. මම මගේ විශ්‍රාමයේ හොයාගත්තා. මට කියන්න දෙයක් නැහැ. මට ලැබිච්ච දෙයක්වත් නැහැ. හැබැයි මම පරම වස්තුවක් යංකින්ච විත්තං ඉදවා හුරං වා සග්ගේසු ආයන් රතනම් පනීතං කියලා උප්පරීම රතනේ මට හම්බෙලා තුනා. හැබැයි කවුරුත් හොරකම් කරන්න එන්නේ නැහැ. මොකද කාටවත් ඕනේ නැහැ මේක. හැබැයි මම ඊටාම ආඩම්බරයෙන් මේ ගැන කතා කරනවා කියන්නේ ගිය දවසේ එයාගේ නිකුත්නේ කම්පන චංචල වේගයේ දෙයියකට බ්‍රහ්මයටවත් දරන්න බෑ. මොකද කිසිම ලාභයකට සත්කාරයකට නෙවෙයි ඒත් මේ ආගන්තුකයකට නෙගෙන අවුරුදු 3ක් විඳපු එකට. ඒ නිසා කාලයක් ඉන්නකොට තමයි තේරෙන්නේ අනික් ඇත්තෝ මේ ලොකු පිමි පණින්න ගිහිල්ලා ඉබ්බා වගේ ඉබ්බත් එක්ක ඉබ්බා ඝාටන වෙලා එයා පැනලා ගිහලා පැත්තකලා බුදිය ගන්න. ඉබ්බා ඌගේ කට්ටත් අදගෙන ඔහේ ගමනක් යනවා. ඒතකොට යාට විශාල ලාභත් නැහැ. විශාල සැලසුමකුත් නැහැ. හැබැයි කට්ට තියන කියලා නතර වෙන්නෙත් නැහැ. ඔහේ ඝාටනවා. ඉතින් ඒක නිසා මේ தত্ত্বය ඇදහිීම මේක தত্ত্বය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක්ඛ සත්‍ය තමයි මේ හැම වෙලාවෙම මට අවිල මතක් කරලා දෙන්නේ. මේකේ මොනම ගණ්ඩ දෙයක්වත් නැහැ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මස්ලේ නැති ඇට ලෙව කන බල්ලෙක් වයි කියලා. එහෙම නැත්නම් ජෑම් චීස් බටර් නැතුව නිකන් සුදු පාන් පෙත්තක් කන මිනිහෙක් වගේ කිව්වා විපස්සනාව තේරෙනකොට කවුරුත් උදුරන කණ්ඩෙන්නෙත් නැහැ. Taman නොකා ඉන්නෙත් නැහැ. ඒක ඒ වන්දිවට තව ආඩම්බරෙන් කතා කරනවා. ආඩම්බරේ කතා කරන්න බැරි කෙනාට පසේ බුදුරජාන් වහන්සේ කියනවා. ආඩම්බරෙන් කතා කරන එකට සම්මා සම්බුදුරජාන් වහන්සේ කියනවා. නැත්තම් ශ්‍රාවක බෝධීන් වහන්සේලා කියලා කියනවා. පුළුවන් නම් කියන අනික් කටියට මෙන්න මෙතෙන්ද ඇවිල්ලා පරිසරය කෙලසන්නත් එපා. හිත කෙලසන්නත් එපා. ඉන්ධන දහනය කරන්නත් එපා. මේකත් එක්ක ඉන්න මේක අඳුනගන්න මේ අනුව ජීවත් වෙන්න ඉන්න පටන් අරගත්තට පස්සේ අම්මා ගොඩක් ඉන්න පොඩි බබෙක් වගේ ආරසාවක් ලැබෙයි, කැම ටිකක් ලැබෙයි. මතු දියුණුවත් බලයි. සබහා ධර්මයේ සම්පූර්ණ නතු කර ගන්න පුළුවන් වගේ නැතර නතු වෙනව නෙවෙයි. සබහා ධර්මයේ අණුව හැඩ ගැහිීමේ උපරිම ඥාණයෙන් පටන් ගන්නවා. ඒ නිසා ඔය කන පින්දම නතර වෙච්ච දවසේ මට ඊමේල් එකක් එවන්න ඈ. ඒක මම හිතලා තේරුණායි කියලා. හැබැයි ඒත් එකයි මතක. ස්වාමිනාස් මට ඇහුන්නේ හරියට. තේරුණා කියලා හිතනවාද? ස්වාමිනාස් මට තේරෙනවා මොකද ඔබ වහන්සේ කලින් බණවලින් දේශනා කළා තියෙන ඔබ මෙදිසක කරන්න එපා කියන එක. ඒක නිසා මම සක කරේ නෑ. ඒ වුණාට මට දැනගන්න ඕන කරේ මගේ ටෙක්නික් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවද එහෙම නැත්නම් ඉස්සරහට මොකක් හරි වෙනසක් කරන්න ඔබ වහන්සේ උපදෙස් දෙනවද නැද්ද කියන එක ඒකයි මට දැනගන්න ඕන කරේ. ඒ කියන්නේ තව දෙවන්නේකින් උපදෙස් බලාපොරොත්තු වෙන <clears throat> දීන ගතියක් තාම තියෙනවා. තමන්ට තමන්ගේ ලැබිච්ච දේ සාධනීය කරගන්න යැපෙන්න මේක පත ගැහිලා තියෙන මෙතන කවදාකවත් අර පිළිමැස්මක් මිසක සුඛෝභෝගීත්වයක් මේකේ නැහැ. ආන්නේ විශ්වාසයේ එන්න පරිසරයෙන් එන ඔක්කොම බාධා ටික පරිසරයෙන් එන අභියෝග ටික ඒ වගේ මේ අභියෝග ඇවිල්ලා ගියාට පස්සේ තමන්ගේ මනසත් එක්ක නැවත හිත gedere එන ගතිය තව කාලයක් බුද්ධ විඳිනකොට ඕක පිළිබඳ තෙදක් ආඩ්‍ය ගතියක් විතර එනවා මේ බුදුරජාන් වහන්සේ අපිට දීපු කුරුසයන් দমনය කිරීමේ ගතිය වෙත පැමිණෙන කිසිම දෙයකට චෝදනා කරන්න එපා. අතපය කඩා ගන්නත් එපා, අඬු කඩා ගන්නත් එපා. එතකොට තමයි තේරෙන්නේ මේ විශාල දේවල් එනවා යනවා, සැක එනවා යනවා. නමුත් නැවත Tamanට ওই தත්ත්වයට යන්න පුළුවන් ගතිය බාධා වෙන්නේ නැහැ. ඒ නිසා දෙවන්නේකින් උදව් ඉල්ලන්න පුළුවන් කමක් අපිට නැහැ. සරුවචනාසිට කියලා තිබුණා මං පාර කියලා දෙනවා. Taman ඒක අත්තදා බලන්න ඕනේ. අත්තදා බැලීම කාලයේ ප්‍රශ්නයක්. ඒක නැත්තම් it's a matter of time. ඉතින් ඒකට දැවෙන ප්‍රශ්නයක් ඒක දැවෙන සුළු ගතියට පත් කරන එකට තමයි කෙලස් කියන්නේ. ඒ වෙන්නේ මේ විඳ දරා ගන්න පුළුවන් දෙයක් කියා පාණ්ඩ හදනවා. ඒකට බැහැ ගන්න හදනවා. ඒ ගැන වචන කතා කරනකොට කෙලස් වෙනවා. තව කෙනෙක්ගේ හිත ඇවිස්සෙනවා. ඒ ගැන කතා නොකර මුවින් නොබැන මේක දරාගෙන ඉන්න තාක්කල් ඒක අරමුණු කරගෙන ඉන්න තාක්කල් එයා මුනිවරයෙක් බාටපත් වෙනවා. ඒ ඒ වචනෙට මිනිස්සුන්ට වැඩිය දෙයියෝ බයයි. දෙයියන්ට වැඩිය බ්‍රහ්මයෝ බයයි. බුදුරජාණන්සේ ඈතක ඉඳලා hina වෙනවා. මගේ පුතා මගේ දුව Taman වෙත පැමිණෙන කිසි දෙයක් කාටවත් දුක් නැවිලක් විදිහට කියන්නේ ධර්මයේ නාමයෙන් Taman කරපු ප්‍රතිපදාවේ නාමයෙන් මම මේ වෙන්නේ තව දුරටත් තියෙන කෙලස් කැපෙනවා කියන ඉදිරියට යනවා කියන නාමයෙන් මුවින් නොබැන ඉන්නවා නැත්නම් පැමිණි දුක් පැණි 10යි කියන ඉන්නවා. ඒකට තියෙන්නේ මේ එන දෙයට ඉඩ දෙන එක. තමන්ට ඒක දරා ගන්න බැරි තත්ත්වයටපත් කරන දෙයට කෙලස් කියලා හිතා ගන්න. මේක කියා බාන්න හිතෙන්නේ කෙලෙසයක් ආතුලා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිපදාව බාල කරලා තව කෙනෙක් මට උදව් කරයි කියලා. එහෙම නැත්නම් මීට වැඩි ඉක්මනට යන්න ක්‍රමයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මීට වැඩි තවත් පිරිසුදු කරපු තත්ත්ව මේ ප්‍රයෝගයෙන් ලබා ගන්න පුළුවන් කියලා කර්මේශා කර්මඵලය නෙවෙයි. හේතුඵල ධර්මයේ පැත්තක දාලා යන කතාවක්. ඒ නිසා මම මේ චෝදනා කරනවා නෙවෙයි. මම මේ කොමියුනිකේට් කරන්නේ. ඔතෙන් ගියාට පස්සේ ඉවසපම් පපුව කියලා දරාගෙන ඉන්න පුළුවන් අන්න තපස. මෙතන තියෙන තපස කිහිල්ලෙන් দাঁඩි දාන දත් මිටි හපාගෙන කන මෙනෙහි කරන තපසක් නෙවෙයි ඥාන සංප්‍රයුක්ත වීරියක් තියෙන්නේ මුවින් නොබැන සිටීමේ ප්‍රපංච නොකර සිටීමේ ප්‍රපංච නොකළ යුතුන ප්‍රපංච නොකර සිටීමේ තපස ඉතින් ඒක මේ මයින්ඩ් ටු මයින්ඩ් කොමියුනිකේෂන් එකක් මිසක් වචනෙන් කියලා දෙන්න බෑ ඒ බතන ඒ නිසා ආයෙ ප්‍රශ්න අහන්නේ ගන්නෑ මං හිතන්නේ. දැරට නෑ සංගම්. අල්ලපු ගෙදර ඉවත් තීසෙන්දිලා තියෙනවා. ඕම උත්තර දුන්නාම අල්ලපු ගෙදර ප්‍රශ්න සීලට එහෙම අහන්න දෙයක් නැති වෙද්දී. ඌගේ පිටුවන්ගේ කී 112 ස්වාමීන් වහන්සේ මෙහෙත් නම් ප්‍රශ්න නෑ ඔය පැත්තෙත් දැන් ප්‍රශ්න නෑ වගේ මට තේරෙන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා අයියෙන් කතා කරන්න. කරන සම්මාස මේ පරිශීලයේ හදන්න කැඩෙනකොට එකපාරම නෙවෙයි ක්‍රමස් දෙන්න ටික ටික ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා කවදා හරි යන්න හදන්න කියලා හිතනකොටම ඇති වෙන වෙහෙස අපි මරන්නේ ඒක තමයි කරන්නේ නැත්නම් කාන්තේ කරන්නේ ඒ වෙහෙස අත්දකින්න ලැබෙනවා මේ වෙහෙස කවදා හරි ගෞරවයෙන් දින්දවිදී සතිමත් වෙලා මේ වෙනස අත්දකින මට්ටමට මට වෙනසක් අත්ද ගන්න පුළුවන් වුණා නම් මම හිතන සංඥාද පන්තිල් දැකීමේ කියන එක 100ක් නෙමෙයි 90ක් විතර තමයි වශයෙන් සාහිත්‍ය ගන්න පුළුවන්. මේ මේ මේ ප්‍රකාශයක් ඉදිරිපත් වෙන්නේ ඒ කියන්නේ පන්සිල් කැඩීම පන්සිල් රැකීම සහ සදාචාරාත්මක වගකීමේදී පන්සිල් කැඩුවට පස්සේ පශ්චාත්තාපය කියන එක මම හිතන සදාචාරවාදියත් ගන්නවා කවුරුත් බාර ගන්නවා. සතිය රකින්න එක්කනට පුළුවන් මේ පංචිල්පද කැඩෙන්න ඉස්සෙල්ලා පංචිල්පද කඩන අවස්ථාව සහ කඩන්ඩ චේතනා පහළ වෙන නැත්තම් තමයි පෙළඹෙන අවස්ථාවට යන්න ඇත්තටම පංචිල්පද කැඩීමෙන් ඇතිවෙන ආදීනවෝල පටන් ගන්නම තියෙන්නේ පංචිල්පද කඩන්න පෙළඹෙනකොටම එනවා. ඒ දැවිලි තැවිලි වලට එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේ මිනිස්සු එතන ඉඳලාම ඉන්නේ අපායක තමයි. ආ ඊට පස්සේ මේ පන්තිපත ගැඩුවට පස්සේ යම රජුරු එන්න කියලා වර්ධ තීන්දුව කරලා යම යම දූතයන්ට දෙන්න ඕන කම නැහැ. මේ මිනිස්සුන්ට පෙළඹෙන්නේ මානසික අසහනයක් නිසා. ඉතින් මේ මානසික අසහනයේ සමාජයේ විසින් මේ මනුස්සයාට ඇති කරන ලද්දක් නම් මේ මනුස්සයා කොච්චර අසරණද කියලා හිතන්නේ. පංචිල්පද පහ ඇති වෙලා තියෙන ශිෂ්ට සමාජවල. සතුම් මැරීම කියන එක අශිෂ්ට සමාජයේ ස්වභාවික ආහාර දාන. මරාගෙන කණ එකයි තියෙන්නේ. ඒ අපි අපි කියනවා reptiles එහෙම නැත්නම් උරගයෝ. පණ තියෙන සතා කනවා. උන්න කවදාකවත් ඒ පන්සිල් කතාවක් නැහැ. ඒ වගේම හොරකම් කිරීමක් කියලා තියෙන්නේ මිනිස්සු වස්තු බෙරගත්තට පස්සේනේ. තිරසනට දැන් මේ කැලේ ඉන්නකොට බිම හැරුවයි කියලා හෝ ගස් කැලුවයි කියලා හෝ නඩු නැයි. මොකද ඌ වස්තු බෙදාගන්නේ නැහැ. උරදින කඩාන කණ එක තමයි. හම්බෙච්චලා ඌගේ ගෝත්‍ර භූමිට ගියා කෑවා. ඒ නිසා අනුන්ගේ දෙයක් කඩන කෑමක් කියන එකක් මේ ඒක තිබුණත් ඉතරයි. ආයෙත් ඊපස්සේ අරමුණ දෙකේ සින්නට බුද්ධට බුද්ධියට සින්න වෙච්ච දෙයක් නැහැනේ. බත් කනකොට ඊටව අරකයි හක්ක කඩන කනවා. හක්ක තියන්නේ රන්නේ හක්ක කඩන කනවා ලොකුරි ලෝකේ ඔක්ක හක්ක නැහැ. හරුවේ කටේ දිනෙක් කෑවේ ඒ කේස් එක විතරයි. ඊට පස්සේ හක්ක තියන කඩන කෑවොත් ඒක රාජදඬුවම්පත් කරනවා කියලා නීතියක් ඇත්තෙත් නැහැ. නීති දන්න කවුරුකුත් නැහැ. කාම මිත්‍යචාරික ප්‍රශ්නයක් නැහැ උන්ගේ. පුතා අම්මත් එක්ක හැසිරෙනවා. දුවත් එක්ක තාත්තා හැසිරෙනවා. ඉතින් මේ කියන්නේ ඊට පස්සේ කතා කරන්න බැරි නිසා උන් ගුව දෙනෙක් දිවි ලෝක යනවා ඉතින්. කතා කරන්න බැරි. මේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කතාවේ. අපේ තියෙන ප්‍රශ්නේ මේ පොඩි දෙයක් කරලා ඔය කියව කියව ඉඳලා ඒක නිකන් මේ දෝංකාර දෙනවා. දෝංකාර දීලා දීලා අපේ වචන සෙට් එකම දැන් අකුසල් කරනවා. කිසිම දෙයක් සුවයරව නෑ මනුස්සකම නෑ කාගේවත් නෑ. ඔක්කොම කියන්නේ අපි දැන් පව් පව් දස පවස කවුසල් කරන පන්ස්පීට කඩන පරිසරය දූෂණය කරන වගකීම් ඉෂ්ට නොකරන සියල්ලම බවට අපි පවරගෙන ඉවරයි. දෙයනාචයිල බින්දු අවධාන මිච්ච දෙන්න ඕනේ තමා විශ්ෙන් තමන් නීච බාටපත් කරන්නේ දැන් මොකක්වත් නිසා නෙවෙයි කතා කරන නිසා. ඊට පස්සේ මත් වෙන්නේ නැතුව මේ ගමන බේරන්න බෑ. අපි එකිනෙකාට නගපෑමක් කරන්න නැතුව ඉන්න බෑ. මේ හේරම හේතුව ශිෂ්ටාචාරය කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවසාන කාලේ ලිව්වා ambiguity of the civilization. බුදුජානක මේක කඩන්නයි කියන්නේ බ කැලේට ගිහලා තනි වෙන. කැලේට ගිහලා තනි වෙච්ච ගමන් සතුන් මැරීමේ ප්‍රශ්නයක් උඹට ඇති වෙන්නේ නැහැ. මොයි අර જાතිය මොනවාරි තෝරන කාපන් කවුරු හරි දෙන්න දෙයක් කාපන්. එතකොට මරාගෙන කෑම කරන්න බෑ මොකද තමයි ආයුධ නැතුවනේ ඉන්නේ. මරන්න බෑ. හොරකම් කරන දෙයක් නැහැ. ওই කැලේට ගියාට පස්සේ ගාමාව ආරඤ්ඤාව අදින්නම් තෙය සංකාතං ආදීය. නොදුන් දෙයක් හොර හිතින් ගන්න නැතුව ඕනේ කොලයක් කාලා ජීවත් වෙනවා. උපදම්බ දවික්ෂකට ඒකත් තමයි. ඉතින් කාමීත්‍යචාරය තනි ජීවිතය ඇත්තෙම නෑනේ. මේ දෙදෙන දෙනෙක් විතර එකතු කළ යුතු, දීකකින් හමාල කළ යුතු ග්‍රාම්‍ය ධර්මයේ කාමීත්‍යචාරය කියන්නේ. තනි මිනිහට කරන්න බෑ. ඊට පස්සේ කේලම බොරු වචන හිසචෙන් නෑ ගස් කොලන් කපනවා කතා කරන්නේ. කැලේකට ගිහලා ජීවත් වෙන මොකද මත් කරන්නේ ගස් කොලන් වලට රඟපාන්නද? මේ මම අසවලයි කියාගෙන පුම්බගෙන ඉන්නද? සම්මාන සාතික දෙන්නද ගස් එක ගංගාවල් එක. මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ ආයෙ වනචාරී කරනවා අපි. වනචාරී කරන්නේ භාවනා කරන්න අවශ්‍ය මූලික தත්වයක් විදියට. නමුත් ඒක නෙවෙයිනේ අද අපි කරන්නේ. ඒක නිසා මේ ශිල්පද වලට පිළිබඳ දරුණු විප්ලවීය චෝදනාවක් වෙනවා කැලේ ගිහලා තනි වෙච්ච ගමන් ওই ශිල්පද පහම අමුතුම තත්යකට වැටෙනවා මම කියන්නේ මේ අපේ අරන් එනේ මෙව සම්පූර්ණ ගන්න මෙවුවා අපි වණ කරලා තියෙන්නේ. මෙවුවා අපි හදාගෙන නීති හදාගෙන කායගත බල හදාගෙන වාහන වාහන තියන් මේක නෙවෙයි. ඕන තැනක ගියාට පස්සේ හරියට කොළඹ හතේ එහෙම නැත්නම් කානිවල් එකට ගිහලා තමයි තනි වෙන්න දන්නවනම් කැලේට ගියා තමයි. ඉතින් ඊයක්ක ශිල්පද නැහැ. නිසා මේ සම්පූර්ණ ශික්ෂාව තියෙන්නේ සීලය සහ ශිෂ්ටාචාරය දෙක එකිනෙකට පරස්පර එකිනෙකින් හැදිලා තියෙනවා. ශිෂ්ට සමාජයේ විතරයි ශිල්පත කැඩීමක් වෙන්නේ. තනිව ජීවත් වෙන කැලේ නැහැ. ඉතින් අපිට ඕන වෙලා තියෙන්නේ <clears throat> මේ විශාල සමාජික ජීවත් වෙනකන් ශිෂ්ට මේ ශිල්පද රකින්න සමාජයේ කියන්නේ ශිල්පද කැඩීමේ ක්‍රමවේදයක්. ශිෂ්ටාචාරකම කියලා කියන්නේ රජ්ජුරුවන්ට ශිල්පද කැඩුවට දඬුවම් නැහැ නීති හදන එකට දඬුවමකුත් නැහැ නේ. දැන් ඇමරිකාව ත්‍රස්තවාදී වැඩ කරාට ඇමරිකාව කියන්නේ නැහැ ත්‍රස්තවාදී කියලා ඒගොල්ලෝ නීති හදන්නේ. ඒ නිසා ලෝකේ බලවතුන් නීති හදලා දෙනවා පොඩි උණ්ඩ. උණ්ඩ නීති බලපන්නේ නැහැ. මේකේ ඉඳගෙන ඔය පොඩි කාලේ නීති දක්වන්න හදන ක්‍රමයක් තමයි ඔය විවස්ථා කියන්නේ. බුදු දහමේ පංචශීල ප්‍රතිපා විවස්ථාන. ඒවට කියන්නේ අණක් නැති පණක්. මේ පණවල තියෙන කරලා බලපන් කියන්නේ. ඒ නිසා මේ ශිෂ්ට සමාජයක ජීවත් වීම නිසා අපි ගන්න ආතතිය ප්‍රමාණය ගත්තොත් අපිට මේ ශිෂ්ටාචාරයෙන් ලැබිලා තියෙන ප්‍රතිලාභත් එක බලනකොට අපි මේ රංගපාන රංගපෑම සුද්ධ අයාලෙට මේ නැත්නම් අයට ගිය වැඩක්. ඒ නිසා අපි තනි වෙන්න ඕනේ. තනිනාට පස්සේ පේනවා අරකින් අපිට ශිෂ්ටාචාරකමක් ලැබෙනවාට කොච්චර වෙලා මාත් එක්ක මට ඉන්න පුළුවන්. මාත් එක්ක මං ඉන්න තාක්කල් පන්සිල්පත පහම නැහැ. <clears throat> කවුරු හරි පන්සිල්පත පහ ගැන කතා කරනවා නම් මියා තව කෙනෙක් ගැන අපේක්ෂාවක් තියෙනවා, තව තැනක් ගැන අපේක්ෂාවක් තියෙනවා, තව වෙලාවක් ගැන අපේක්ෂාවක් තියෙනවා. මෙයා කඩන්නේ අන්නේ කෙනෙක් තැනක් වෙලාවක් පිළිබඳ තියෙන අපේක්ෂාවට විරුද්ධවයි මේ පන්සිල්පත කඩන්නේ. තමන්ගේ පැත්තේ ඒක නෑ. ඒ ටිකක් තියෙනවා බුදුරජාණන්සේ පඤ්ඤත්ති ශික්ෂාවද කියලා දානවා. භික්ෂුන් වහන්සේට බලනවා පඤ්ඤත්ති ශික්ෂාවක් තියෙනවා. ලෝකසභාජ්‍ය නෙමෙයි ලෝකවජ්‍ය තමයි මම විස්තර කරපු ටිකේ තියෙන්නේ. පඤ්ඤත්ති ශික්ෂාවදී තියෙන්නේ බුදුදහස කියනවා ඒව උනාට පස්සෙත් හිතාමතා කරන දේවල් නැතර කරපන්. ඉබේ වෙන ඕන දෙයකට ඉඩ දීපන්. ඉබේ වෙන දේ හරහා තමයි කෙලස් කැපෙන්නේ. හිතාමතා කරන දේ හරහා තමයි කෙලස් රැස් වෙන්නේ. ඒ නිසා අඹ අදිෂ්ඨානයක් ගනින් අද ඉඳලා පුළුවන් තරම් හිතාමතා කරන දේවල් අඩු කරන්න. හැබැයි සිදුවෙන දේවල් වලට ලැජ්ජ වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. හිතාමතා කරන දේවල් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වලින් සංසිඳෙන්නවා. ඒකේ ඉන්න බෑ. හැබැයි කර බලන්න පුළුවන් බව, අත්දා බලන්න පුළුවන් බව පෙනෙයි. අන්න ඒකේ වැඩි වෙන කාලේ ජීවිතයක් ගත කරන්න ඒක භ්‍රමචර්යය කියනවා. සම්මා ආජීවය කියලා කියනවා. ඒකචාරී කියනවා. අද ලස්සන වචනක් මේ කියනවා ආරාචාරී. දුරස්ත දුරස්ත ජීවිතයක් සමාජයත් එක්ක දුරස්ත ජීවිතයක්. දැන් කාලේ කියනවනම් ජනසන්නිවේදනත් එක්ක දුරස්ත ජීවිතයක්. ඒකට කියන ශික්ෂාපද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ශිෂ්ට සමාජයක මේ සම්මුති සමාජයක ඉඳගෙන ශිල්පද රකින්න කතාවයි අරණ්‍යගත සූත්‍ර මූලගත ශුන්‍යාකාරගත වෙලා ශිල්පද රකින්න කතාවයි අදාළ නැති ලෝක දෙකක්. දෙක සම්පූර්ණ දෙකක්. මේක ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන් එකක්. ඒක ගන්න නැතුව මේ සමාජශීලී වෙලා ඇබ්බි ඇලි ගලි වාසේ ඉන්න ගමන් ශිල්පද රකින්න ගියොත් මොහොදායින්ට ගියා වගේ කූඩැල්ලෙක් she would leash going to the beach eh, හුඟලඟත් නුල්ලුණු පෘෂ්ටත් ලුණු ගෑවුණත් ලුණු ඉති ඌට වසන්න බෑ ඒ නිසා කවුරුහරි තේරුම් ගන්න ඕනේ මේක සමාජමය උත්තරයක් නෑ මේකට මේ තියෙන්නේ පෞද්ගලික උත්තරයක් තනි වියන් දවසට කොච්චර පෑ ගන්න තනිලා ඉන්නද කියලා බලපං එහෙම නෑනේ ඔය තව කෙනෙක් එක්ක ඉන්නයි කියලා කියන්නේ දඬු කඳක් ආය නෑ බරපතල වැඩ ඇතුව සිර දඬුවා ඒ නිසා අපි අර හුදකලා වීමේ ආසාවට වෙස්ටර්න් එක කියලා කියන්නේ Taman Tamanගේ හොඳම යාළුවා බවට පත් කරගන්න කියලා. පුළුවන් තරම් බලන්න 100ට 100ක් Taman කරන වැඩේ. එහෙම නැත්නම් Taman ඉන්නේ ඉරියව්ව. එහෙම නැත්නම් Tamanගේ මේ ක්‍රියාකාරකම් එක සතුටින් ජීවත් වෙන්න බලන්න. ශිල්පද අදාළ වෙන්නේ නැහැ. නිසා දරුවන් හදනකොට ශිල්පද වුණා. පන්තියක් හදනකොට ශිල්පද වුණා. නගරයක් හදනකොට ශිල්පද වුණා. රටක් හදනකොට ශිල්පද වුණා. මතක තියාගන්න ඒක කරන්න යන්නේ පොලිටික් එකේ. ඒක කරන්න පොලිටිකල් එජෙන්ඩා එකක් ඕනේ මේ පිරිසක නායකත්වය ගන්න නැත්නම් පිරිසක් ශික්ෂාගත කරන්න. එහෙම නැත්නම් අපි පවර ගන්නවා මගේ දරුවන් ශිෂ්ටාචාරගත කිරීම මගේ යුතුයකමක් කියලා කිසිම පොතක එහෙම නැහැ. <laughs> ඒව ඔක්කොම දීමාපිය විසින් පවරගත්ත දෙයක්. මොකද වැරදීමෙන් කාමිත්‍ය කාමසේවනය කරපු එකට හම්බෙලා තියෙන මේ වක්‍රෝත්‍යයක් ඒක. ඔක මගේ යාළුවෙක් කියලා මං අටේ පන්ති ඉඳදී මගේ යාළුවට ගැහුවා. යාළුවා මට කිව්වා පිස්සු කතා කරනවා අම්මලා තාත්තලා අපිට සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ කාම සේවනය කරමින් ඉඳලා අපි හම්බෙලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරපු එකක් නෙවෙයි ඒක. ඒකේ අහම්බයක්. ඉතින් මොකටද අපි ඒගොල්ලන්ට කර කරන්නේ? මං කම්බුලට ගැහුවා. ඌ හොඳට බොනේ එකෙක් ක්‍රේස් ඔට්ටු දාන එකෙක්. ඌට කවුරු හරි කියප එකක් ඒ කිව්වේ. ඉතින් ඒ නිසා අපි යුතුයකන් ටික හරිය දැන් දැන් ජාසත් රජු වගේ අපිත් තාත්තා මරලා වගේ ඉන්නේ දැන්. අපි හරි හොඳටම අහුවෙලා ඉන්නේ අපි. බුදුජානනාදී කියන මේ අහු වුණාට මිනිස්සු වර්තමාන ජීවිතයන් අරණ්‍ය ගත වෙලා ශුන්‍යකාර ගත වෙලා නැත්නම් ඒකචාර ජීවිතයක හිටපු ඔක්කොම ඉවරයි. ඔය හැකිලි නෑ. අපි මේ ඇතුළට ගිහලා හැකිලි නැතිද නේද කියන හැකිලි ගැන සාකච්ඡා කරනවා. දැන් ගෙදර ගියාට පස්සේ බබාලා ඉන්නවනේ, අම්මා තාත්තා ඉන්නවනේ, දුවා දරුවෝ ඉන්නවනේ. ඒත් මේ වර්තමාන මොහොත තුළට ගිහිල්ලා බලන්න ටික වේලාවක් ඉඳලා ඔතන තියෙන පාළු ගතිය අර හැකිලි නැතිකම. අපිට මේ කරදර නැතිකම. අපිට මේ හිත පීඩා නැති කරන ආතතිය නැති කරන බුද්ධයන්ස කියනවා සාහන්දුසිකෝ මං අරන් පෙන්නන්න අකාලිකෝ මං අරන් පෙන්නන්න පච්චත්ත වශයෙන් මං අරන් පෙන්නන්න ඒක උඹට පෙන්නලයි මං කියන්නේ ඕකේ තියෙන ආධිනව බලපන් මේක ටික ටික වැඩි කරපන් ඉතින් මං කියනවා උඟාක් වෙලාට මේ ආශ්‍රය කරන සමාජවල හැම කෙනෙක්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒක චිත්තක්ෂණයෙන් අත්දකලා තියෙනවා මේ වෙනකොට අකාලිකව අත්දකලා තියෙනවා මේ වෙනකොට සාන්දුෂ්ටික අත්දකලා තියෙනවා ඒ වෙනුවට නමුත් ඒ ඇත්තෝ අර සමාජශීලී ජීවිතයට සාපේක්ෂව මේක බලලා ඉතින් මට සමාජ ජීවිතයට ගියාම මේක නැති වෙනවනේ කියන පශ්චාත්තාපයට එනවා. හැබැයි සමාජශීලී ජීවිතයට යන්නේ මගේ කැමැත්තෙන් කියන එක තේරුම් ගන්න නැහැ. ඒකට කිසි කෙනෙක් අපි බැඳලා නැහැ. කේස් ගහකින්වත් බැඳලා නැහැ. ඒක පැවිදි උනායි කියලා ලිහිලත් නැහැ. පැවිදිලා හිටියත් ওই බැඳිල්ල එහෙම තියෙනවා. ඒ නිසා මෙතන බුදුරජාණන් දෙන උත්තරේ කායික තමයි. හැබැයි මානසික පැත්තේ හොඳ විග්‍රහයක් දෙන්න පුළුවන්. සූර්යාට දක්ෂයාට ක්ෂණ මාත්‍ර වශයෙන් දැක් බෙදන් බුදින්න විත් බුදින්න බුද්ධ විදින්න පුළුවන්. ඒකේ හැබැයි හරහා ගතිපුරුත් හරහා මේ කර්ම ශක්තිය හරහා යාට මේක ගෙනියන්න වෙනවා මට මේක විශාල වශයෙන් දීර්ඝ කාලෙව දරා ගන්න පුළුවන් වෙයි කරගන්න ඕනේ කියන ප්‍රත්‍යක්ෂණය ලබා ගන්න ටිකක් අල්ලන්න. වෙන්නේ දීපිකායි මහාවිද්‍යාල සූත්‍රයේ කියනවා පටික සම්පස්සේ එක ඒවද රෝටි දෙකක් අතර හැප්පෙන්නේ නැහැ කියලා උගන්වනවානේ රෝටි දෙකක් එකට හැප්පෙන්නේ නැහැ කියලා ඒකෝද මේ පටික සම්පස්සේ කියලා ගහන අවස්ථාවක් නෑ ඔය තවත් අපිට ප්‍රශ්නයක් මතුවෙනවා මේ ඒක සූත්‍ර පිටකයෙන් මතුවෙන එකක් මේ දීඝනිකායම මහානිදාන සූත්‍රයේ මේ ස්පර්ශය පිළිබඳව සරුවච්චන් වහන්සේ අමතර විග්‍රහයක් කරනවා. අපි දන්නේ ස්පර්ශය කියන චෛතසිකයක් විදිහට. නමුත් ਸਰවචනanse ස්පර්ශකේ නාම රූප දෙක පෙන්නනවා. නාම කොටසක් තියෙනවා රූප කොටසක් පෙන්නනවා. ඒ වගේම තමයි ස්පර්ශය චෛතසිකයෙන් පස්සේ එන වේදනාවෙන් පස්සේ තමයි අපිට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. තිරෙන් ඉස්සරහට නාඩගම තියෙන්නේ වේදනාව විතරයි. ප්‍රතිපත්‍ය වේ. එතකොට තිරේ පිටිපස්සේ විතරයි තියෙන්නේ පස්සය. ඒක බුදුන් විතරයි පෙන්නේ. රහතන් වහන්සේට පේන්නේ බුදුරජාණන්සේ කියන විග්‍රහය වේදනා පිළිබඳව හැඳිනීමෙන් ණය විපස්සනායෙන් අල්ලන්න පුළුවන්. අන්වේ ඥාණයෙන් අල්ලන්න පුළුවන්. ආකාර පරිවිතකයෙන් අල්ලන්න පුළුවන්. තර්කණයෙන් අල්ලන්න පුළුවන්. නැතුව යන්න බෑ. මොකද ස්පර්ශය කියන එක අපේ විශේෂෝචර ශේෂ්ත්‍රයෙන් එහා පැත්තේ තියෙන. ඒකට ගියේ ඒකට යන නිසා සරුවචනසේ මුලින්ම කියනවා මේ ලෝකේ සිදුවෙන සෑම දෙයක්ම ස්පර්ශ පදනම් කරගෙන තියෙන. කිසිම කෙනෙක් අත්දැකම නැති දෙයක් කතා කරන්නේ නැහැ. එයා කතා කරන්නේ අද්දකපු දේ. ඒ නිසා එයා කියනවා මම අද්දකලයි කියන්නේ කියලා. එයා කියනවා සර්වඥාන්සි කියනවා බ්‍රහ්මජාල සූත්‍රයේදී යම් කෙනෙකුට ආත්ම 1000ක් පිටිපස්සට බලන්න පුළුවන් නම් අනික කටිට 1000ක්වත් බැරි නිසා එයා කියනවා ආත්ම 1000යි තියෙන්නේ. මම දැකලා කියන්නේ. සර්වඥාන්සි දන්නවා එයා ආත්ම දැකලා කියන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දන්නවා ආත්ම 1000ට එහා තියෙනවා. ඉතින් බොහෝ දෙනාට ආත්ම 1000ක්වත් බලන්න බෑ. එයා කියනවා ඒ නිසා ආත්ම 1000 තියෙන කියලා ඔන්න සස්සතවාදී වෙනවා. හැබැයි ඒ මනුස්සයා පහත් කරන්න එපා. මොකද කෙනෙකුට යන්න බැරි තැනකට ගිහිල්ලා ස්පර්ශයක් ලැබලා තියෙනවා. ඒක ඒ හැම දේශන හැම මේ දෘෂ්ටියක්ම වෙච්චාම තදබි පසපච්චාදී. ඒද මහණෙනි ස්පර්ශයක් ඇතුව කියන්නේ ඔසන නිකන් බීලා කතා කරන කතාවක් නෙවෙයි. ඒ සාමාන්‍ය මනුස්සයට එයාට අභියෝග කරන්න බෑ. බුදුහාමුදුරන්න පුළුවන්. බුදු බුදුරන්සට ආත්ම 1000කට බලන්න පුළුවන් නිසා. අනාගතේ බැලන ඔක්කොම ගැන කතා කරන කෙනා එක්කෙනෙකුට ශාස්ත්‍රුන් වහන්සේ නමකට එහෙම කියන කෙනෙකු නිග්‍රහ කරන්න බෑ. යා ස්පර්ශයක් අතව කතා කරන්නේ. ඊට පස්සේ බුදුහන්සේ කියනවා ස්පර්ශයේදී ඒ යේන ලිංගේ යේන නිමිත්තේ යේන ආකාරයේ යේන ಉದ್ದೇಶේයි නාම ධර්මයන්ගේ අදිවචන සම්පස්සයක් වෙයිද? ඒ ලිංගේ ඒ නිමිත්තේ ಉದ್ದೇಶ මේක නැති වෙනකොට යාගේ අදිවචන සම්පස්සේ නැති වෙනවා. ඒ කියන්නේ යමක් අපි රූපයක් අඳුනගන්නේ ඒකේ ලක්ෂණය අනුව එයාට කියන නම අනුව ආකාරය අනුව ලිංග නිමිත් නිමිත් අනුව යම් වෙලාවක නිමිත් ආකාර නැති වුණොත් අපිට වෙන්නේ වස්තු නැති වුණා. ඒකට ඒ නම දෙන්න බෑ ඊට පස්සේ. ඒ වස්තුව අභාවයටපත් වෙනවා කියන්නේ. නමුත් අභාවයටපත් වෙලා තියෙන වස්තුව නෙවෙයි. ඒකේ නිමිත්ත, ඒකේ ලිංගය, ඒකේ ආකාරය සහ ඒකේ ಉದ್ದೇಶය. ඒ නිසා විපරිණාමයටපත් වෙන්නේ ලිංග ಉದ್ದೇಶ ආකාර නිමිති මිස වස්තුව නෙවෙයි. වස්තුව කොහොමඩක්වත් පේන එකක් නෙවෙයි. වස්තු සංස්කෘතිය අනුව අපේ හැසිරීම අනුව අපි එකට ලිංගයක් දෙනවා නාමයක් දෙනවා දීලි වෙරලා දැන් ඒක දිහා බලනකොට ඒ නමට ගැලපෙන දේ වෙනස් වෙච්ච ගමන් අපිට පේන්නේ වස්තුව නැති වුණා. ඒ වගේම යම් නමක් දෙනවා නම් ලෝකේ නමක් දෙනේ ළම එල්ලන්න නම කියන ලේබල් එක එල්ලන්න ලිංග නිर्देश නාම ටික තියෙන නැත එල්ලෙන්නේ නැහැ නේ කොක්ක දාන දරක් නැහැ ඒ නිසා හැම නමකටම යම් නිමිත්තක් තියෙනවා යම් ආකාරයක් පටිඝ සම්පස්සයක් තියෙනවා ඒක එල්ලලා හිටින්නේ එල්ලන්න පටිගයක් තියෙනවා. ආකාශය එල්ලන්න බෑනේ. ඒ නිසා නමකට රූපයක් තියෙනවනේ රූපයකට නමක් තියෙනවනේ. මේ දෙක ක්‍රියාත් වෙන්නේ ලිංග නිද්ද ලිංග නිමිත්ත උද්දේශ ආකාරකයෙන් හතරයි. මේ හතර මම මවාගත්ත දෙයක්. ඒක විපරිණාමයට ලඟ වෙන දෙයක්. මම රූපයක් කියලා රූපේ නෙවෙයි දකින්නේ. රූපේ නිමිත්ත දකින්නවා, ලිංගේ දකින්නවා, ආකාරය දකින්නවා, උද්දේශය දකින්නවා. ඒව වෙනස් වෙච්ච ගමන් මගේ හිත ලොකු බයකටපත් වෙලා වස්තුව නැති වුණා කියලා අපිට මවාපෑමක් කරනවා. වස්තුව නැති වෙලා නැහැ වස්තුවක් බවට පත්වීමපත් වෙන්නේ ලිංග උද්දේශ නිමිති ආකාරහරහා. ඒක විපරිණාම වෙනසලු මොකද ඒක පඤ්ඤාත්තියක්. ඒක වෙනස් වෙනකොට වස්තුව නැතුණා කියලා අපි කියවට වස්තුව නැති වෙන්න දෙයක් නැහැ මේක. ඒක තියෙන්නේ ශක්ති ශක්ති සංස්ථಿತಿ නියමයි. මේ ලෝකයේ මේ පද්ධතිය තුළ කිසිම ශක්තියක් විනාශ වෙන්නේ නැහැ. විනාශයක් බාටපත් වෙමින් ඒක තරංගාකාරයෙන් ගමන් කරනවා. මම ඒකට නමක් දීපු ගමන් තමයි ඒක වෙනස් වෙන දෙයක් බවට මට අභියෝග කරන සුළු බාටපත් වෙන නිසා තිබෙන විදිහට ඒක තියෙන්න අරින්න. එතකොට අපිට ගෙන් gadu ගන්නට දෙයක් නැහැ. දැන් සුපර් මාකට් එකේ බඩු ගොඩක් තියෙනවා. අපි ගිහිල්ලා ගිහිල්ලා බලලා බඩුවක් තෝරගත්තයි කියන්නේ. තෝරගත්ත වෙලාවෙ ඉඳලා සල්ලි ගිහපු වෙලාවෙ ඉඳලා ඒක නරක වුණොත් මගේ නේක. සුපර් මාකට් එකේ තියෙද්දි ඒක නරක වුණාට ප්‍රශ්න නැහැ. මේක මම ගන්න ඕනේ මම ගත්තා මේක හෙට්ටු කරලා ගත්තා ගත්තට පස්සේ ගේනකොට කැඩුනා ආ දැන් ඉතින් මම කියන්න බෑ අර කල්ලාගත්ත නිසා අන්තිම ගොඩාක් දේවල් තියෙදි මම එකක් තෝරන්නේ මම ඒකට දෙනාගේ නිසානේ කොම්පැනි දෙනාගේවත් අල්ලපු දෙකනා දෙනාගේ නිසා නෙවෙයි මම යන්නේ ඒ ප්‍රොඩක්ට් එක ගන්නවා. ඒ මොකද මම යාට ಉದ್ದೇಶයක් දීලා තියෙනවා. අහවල් ප්‍රොඩක්ට් එක හොඳ එකක්. හොයන්න අමාරුයි. මම ගියා. හෙට්ටු කරලා ගත්තා. ගත්තට පස්සේ පේන්ට් එක ගියා. අයියෝ දැන් මගේ පේන්ට් එක ගියා වගේ තමයි. කඩේ තියෙදි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ස්පර්ශ චෛතසිකයේ ඇතුලේ නාම කොටසක් සහ රූප කොටසක් කියන දෙකක් තියෙන්න පුළුවන් කියන එක අභිධර්මකාරයට පිළිගන්න බෑ. ඒක නාම විතරයි. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඕනේ අභිධර්මකාරයෙන් අහන්න බෑ නාම ධර්මයක රූප වුණක් තියෙන කියලා. කියපු ගමන් නඩු. ව්‍යාකරණ විරුද්ධයි. ඉදිරිපත් කිරීම විරුද්ධයි. නමුත් කිසිම දෙයක් මේ රූප රූපේ හේව නැල්ල නැතුව එහෙම නැත්නම් පටික සම්පස්සේ නැතුව ඒ නාම කියන ලේබල් එක එල්ලන්න දන්නේ එල්ලන්න ඝර්ෂණයක් තියෙන බෑ. නැත්නම් ගිය වෙලා වැටෙනවනේ. අන්න මේ දෙක අල්ලන්න ගිය ගමන් අපේ චින්තන රටාව සම්පූර්ණ අපි හිතන මේ හිතේ තියෙන ව්‍යාකරණේ සම්පූර්ණ කඩා ගන්නවා කොහෙදෝ නැති කැලිටි එකක් එකතු කරලා අපි එක්කෙනාට නංවනම් දීගෙන හොඳ නරක දීගෙන හරි වැරදි දීගෙන ඒකෙන් එන ආකාශ මේ ප්‍රක්ෂේපණත් එක්ක තමයි අපි මේ ගමන් කරන්නේ අපි දීපු නම ඒකට ගැලපෙන එකක් නෙවෙයි. ඒක අපි සම්මත කරලා දීපු එකක්. ඒ දේ වගේම ඉන්නේ ඒ නමට. ඉතින් මේක තේරුම් අරගත්තා නම් අපිට මේ ලැබෙන ඕනම දෙයක මේ හතර මහ ධාතුන් තියෙනවා. මේ අහවල් දීම අහවල් ප්‍රමාණයෙන් අහවල් තැනේ මේ විදිහට මට ඕනෑ කියන එක ඉපදුනාට පස්සේ අපිට ඇතිවෙච්ච වසංගතයක් අපි ඇතිවෙච්ච පරිසරයන් වල අපු වසංගතයක් නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ නේ. අපි කියන්නේ සිංහල බුද්ධාගම සඳහා දේශීය උරුමය සඳහා මට මේකම ඕනේ. ඉන්නේ ඉතල මොනක්වත් අපි අරගෙන ආවේ නැහැ. මේ අතරමඟදී කවුද විකුණපු ලේබල් ටිකක් නෙමෙයි තියෙන්නේ. මනුස්සකම නෑ කියන්නේ ඒකයි. අපි දැන් හිර වෙලා අපිට දීපු ගුරුකුල වාද අල්ලගෙන ඒක බොරු කියනක නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ තියෙන විපරිණාම ගතිය නිසා ඒක වහා වෙනස් වෙන සුළු ගතිය නිසා ඒක දුක් දෙනවා. මේක පාවිච්චි කරන්න අපරාමසනවා. ගත්ත වැඩේ කරුවා ඉවරයි. බුදුරජාණන්සේ වචන පාවිච්චි කරන්නේ භාවේති අපරාමසති. අපි වගේ පරාමාශනය කළා මේ වචනේ මෙතනදී මේ අර්ථයමයි ඒක වෙනස් වෙන්න බෑ කියලා අපි එන ගහන කතා කරන්න ගිය ගමන් වචනේ වගේ කියන්නේ නේ අපි කියන දෙයට ඒක ඉවර කරනවා අපිත් ඉවරයි. නිසා බුදුරජාණන්සේ වචන පාවිච්චි කරනවා. දේවල් පාවිච්චි කරනවා. නමුත් රාමුවකට දාන්න දෙන්නේ දාපු ගමන් දන්නවා රාමුවෙන් තමයි දුක එන්නේ. නිසා ඒක චපල ගතියක් තියෙන බුදුසමරාවික්කේ පාදයක් තියෙනවා. ආන්දගේ ප්‍රතිපත්තිය තියෙන බුදුසසුනේ. ආත්ම ධර්මයෙන් කවුරුරට කතා කරපු ගමන් අනාත්ම ධර්මයෙන් ගන්නවා. අනාත්ම ධර්මයෙන් කතා කරපු ගමන් ආත්ම ධර්මයෙන් හොම්බකට රිවර්ට් වෙන්න ගන්නවා. එන ඔබ ආත්මවාදී පිස්සු එහෙම කරන්න බෑ. අනාත්මවාදී නෑ එහෙමත් නෑ. ඒසොත් ඒකත් නෑ නැතිනවා එකක් තියෙනවා. එකක් තියෙනවා ඔයාලට තේරෙන්නේ අර ස්වාමීන් වහන්සේ කියන කොහොමද කච්චායන මේ අපි සස්සතවාදී වෙන්නේ අපි දෙක දිසෝල් දෙවිලා යන හැටි දකින්න බිදිවිද නේද කොයිද සස්සතවාදයක් ගොඩනගන්න පුළුවන් යමක ඇතිවීම දකින්න කොහොමද දුස්තිවාද කරන්නේ ඇතිවීම තියෙනනේ මම උච්ඡේදවාදයට යන්නේ නැහැ සස්සතවාදයට යන්නේ මම ඇතිවීම බලන්නේ නැහැ නැතිවීම බලන්නේ නැහැ ඇති වෙන නැති වෙන සුළු ගතියක් තියෙනවා කියලා විතර දකින්නකොට ඕක 1938 දී විතර පොල්ලත්ති බුද්ධත් ආමඳුරු බුද්ධ ධර්මයේ ආත්මවාදී කියලා කිව්වා අම්මද වල පත්‍රවල ගියාලු බටකලයට කියන දේ ඉතින් බුදුරජාණන්සේ අනාත්මවාදී නෙවෙයි. අනාත්මවාදී කියන්නේ උච්ඡේදවාදී. ආත්මවාදීත් නෙවෙයි. ඒක කිව්වේ නෑ. ඒක කියන්නේ ලෝකනාච උච්ඡේදවාදී නේ ආත්මවාදී නේ. ඒ නිසා බුද්ධ ධර්ම ලංකාවේ දැන් අපි අනිච්චන් දුකන් අනත්තන් කියන තැන අනාත්මවාදය පෙන්වන්න හදන්නේ ආත්මවාදී කට්ටියට ගහන්න තුරුම්පුවක් කරගත්තට බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ බොහොම ප්‍රායෝගික අර්ථයකින්. ආත්මවාදී අපි පාවිච්චි කරන අනාත්මවාදී කියන එක කරලා පෙන්නන හැම වෙන්නේ කොහොමද මේ තියෙන්නේ ආත්මයක් තියෙන ප්‍රතිපදාවක් තියෙන අනාත්මවාදී ආත්මවාදී කියන කෙනා ආත්මවාදී කියන නිවන් දකින්න බෑ මේක තේරුම් ගත්ත දවසේ අපි මේ කතා කරනකොට අපි හිතාන කියන්නේ මොකද්ද අහන එකට වැටෙන්නේ මොකද්ද පොතක් ලියන්න ගත්තා වෙන එකක් ඒ නිසා අපිට කවදාකවත් ගත්ත ස්ටෑන්ඩ් එක ගත්ත පදනමේ ඉන්න බෑ ඒක හැම වෙලාවම අභියෝග කරන තුරු නැත්තම් අපි නිත්‍ය වාදයට වැටෙනවා අනිච්ච අනිච්ච සංඥාව ගන්න බැරි වුණා. ඔය නිත්‍ය සංඥාව ඉඳගත්තාම තමයි අපිට වාද වචන ගැටුම්. ඒ ගැටුමට කියතයි මේ මම ඇත්ත ඔයා කරනවා තියෙන මේක මෙහෙමයි නමුත් මුදවලම දෙයයන් වාගපතනවා මගේ වදනවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැති අපි රණ්ඩු කරගත්තට ලියවිසට තරහ වෙන්න දෙයක් නැහැ. අපිට හිත වෙන පදනමක එකතු වෙන්න පුළුවන්. ඒක අනික් සාස්ෘණ වාසයට ගන්න බෑ. ඒගොල්ලෝ ඒ දැඩි මත දහටි වෙනවා. මෙහෙමයි සත්‍ය වෙන එකනේ බුදුරජාණන්සේ ඒගොල්ලත් එක්කත් ඉන්න වෙලාවක් තියෙනවා. හැබැයි ආපහු මැදට ඇවිල්ලා කියනවා මගේ දේවල් නිකන් වොලටයිල්. වාෂ්පීකරණය වෙන සුළුයි. ඝන බහල වෙලා නැහැ. ස්පටික වෙලා නැහැ. වාෂ්ප වශයෙන් තියෙනවා. ඕක පිළිබඳව ඔය මේ හොඳ විග්‍රහයක් කරන ඇත්තටම <clears throat> කටුකුරුද ඥානන් ස්වාමීන් ඔය මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේ මේ පිටිකල ගුණරතන හඳුරු. ඒ තුන්දෙනෙක් අල්ලගෙන තියෙනවා අභිධර්මයේ <clears throat> පිටකේ ධම්මසංගණියේ ස්පර්ශය කියන තැන ඒකේ පෙන්ලා දෙනවා මේ හරි ලස්සන ඔදෙන්න ගේ නැහැටි. හැබැයි මේ මහනිදානයේ අටුවාවක් වශයෙන් නෙවෙයි පෙන්වන්නේ. නමුත් ඒක අභිධර්මාචාර්යවරුන්ට අහු වෙලා තියෙන හැටි. සම්බන්ධි sannivedana කරගන්න අමාරුයි. මෙන්න මේ මේ කරුණ නිසා මේ ස්පර්ශ චෛතසිකයේ නාම කොටසක් පටිඝ සම්පස්සයක් ගැන කතා කරනවා. අධිවචන සම්පස්ස කියන්නේ නම් කිරීමනේ නාමකරණයනේ. ඒක ඉතින් නාම ධර්මයක්නේ. නමුත් නාමකරණේ ඉල්ලලා තියෙන ඝණයක් තියෙන්න එපා. නිසා ස්පර්ශ චෛත්‍යිකේ තියෙනවා ඒ නිමිත්ත කියලා කියන්නේ එල්ලන්න පුළුවන් තරම්. නිමිටි කරන්න පුළුවන් කියන්නේ එක තේ නැවත නැවත දෙතුන් සැරකත් පෙන්නොත් විතර නිමිටි කරන්න ඕන. නැත්නම් නිමිටි කරන්න බෑනේ. <clears throat> නමුත් රූප ධර්ම වල නිමිටි කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒක තියෙනවා මේ ළඟදී ආශුතුන් ආවේ නැහැ. එන්නේ සාකච්ඡා වලට එන්නේ නැහනේ. පඬිතුමගේ අතර මෙතනලා ප්‍රශ්න අහනවා. සාකච්ඡා වලට ආවා. සාකච්ඡාවට ගත්තා. <clears throat> ශ්‍රීරුකාණේ චන්දිමුණ ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු කියන එකේ රූපකාණ්ඩේ බලන්න රූප ධර්ම දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. රූප ධර්ම දකින්න පුළුවන් බවටපත් වෙන්නේ කර්මජ චිත්තජ හිතජ හේතු හතර නිසා. එහෙම නැත්නම් රූපක අල්ලන්නත් බෑ දකින්නත් බෑ. ඒක තාම රූප බවටපත් වෙලා නැහැ. කල්ල අවස්ථාවේ තියෙන. ඒ කල්ල අවස්ථාවේ පවතින රූප කර්මජ හේතු නිසා මෙයාට රූප මිනිසෙක් වගේ පේන. මුරුක සංගතට වැච්ච මිනිහට පේන චිත්තජ හේතු නිසා. උතුජ හේතු නිසා ආහාරජ හේතු. ඒ හතර නැත්තම් රූප ධර්ම කියන එක කාටවත් සාකච්ඡා කරන්න මට්ටමට එන්නේ නැහැ. තම තමයි රූප ධර්ම එක එක නම අවා ගන්න ඒක අතර පොඩි සමவாயකුත් තියෙනවා. හැබැයි Tamange එක නම් අනුගේ කායක 100 100ක් සම වෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්නේ කතා කරන්නේ කවදාකවත් එක දෙයක් ගැන නෙවෙයි. එක දෙයට එනකොට රූප රූප බවටපත් වෙලා නැහැ. ඒක නිකන් ශක්තියක්. ඔය ගොජේ පේන භාවනා කරනකොට. ඔය නලිය නලිය නලිය තියෙනක සද්දයක්ද දන්නෙත් නැහැ, රූපයක් දන්නෙත් නැහැ, ගඳක් දන්නෙත් නැහැ, රසක් දන්නෙත් නැහැ. හැබැයි යෝගාවචරයට කියාගන්න බැරි නිසා කියනවා මට ඒක සද්දයක්. මට ඒක රූපයක්. මට ඒක ස්පර්ශයක්. කම්පනයක්, චංචලයක් අරේ මේක. ඉතින් අහන කෙනා දන්නවා. මේ භාෂාවෙන් ඕක කතා කරන්න බෑ. ඒ සියල්ලේ ප්‍රාථමික අවශ්‍ය අපේ කියන්නේ ප්‍රාග්ගවදී තියෙන්නේ ඉතින් මේ උත්සාහ කරනවා බබාගේ භාෂාවෙන් කතා කරන්න. හැබැයි ඒ කතා කරන්න බැරි තැන බුදුන්ට කතා වෙන තැන, sannivedana වෙන තැන. ඒ උත්සාහය අරා පේනවා මිනිස්සේ අල්ලගෙන නෑ තාම. අල්ලන්න උත්සාහ කරන කෙනාලා වරදිනවා මෙයාට. මේ මැටල නැති බවට ශක්තියක් අපිට මේ තේරෙනවානේ. නිින්ද කියලා නැති බවට ශක්තියක් තේරෙනවානේ. ක්ලාන්ත වෙලා නැති ඔච්චර තමයි ලෝකේ තියෙන්නේ. ඕක ගොජයක්. ඕක වෙනස් වෙන සුළු එකක්. ඒක දුකක්. ඒක තියා බලා ඉන්නකොට මේ මේ පිළිකුලක් තියෙනවා. ටීවී ස්ක්‍රීන් එකේ ඩොට් සටන වෙලා වගේ. එතන ගවර වලක පණුව නල්ලනවා වගේ. එතන පණුව රීත්තකට වයින් ස්පීඩ් ගහුවා වගේ. එතන පණුවේ දෙකට කැපුවා වගේ. එතන මාළුව කොට දැම්මා වගේ ඔහි ගැහි ගැහි ගැහි ගැහි ගැහි ගැහි තියෙනවා. ඉතින් මේක දකින්නකොට පුදුම බයයි අපිට. ඉතින් අපි ඒනොට කහලා බලනවා ඇඟ තියෙනවද කියලා. හයියෙන් හුස්ම අරගෙන බලනවා හුස්ම ටික තියෙනවද කියලා. සද්දයක් ඇහෙන රෙෆරන්ස් එකක් අරගෙන හරි හරි බය වෙන්න දෙයක් නැහැ. මේ නිසන්වලේ තමයි ඉන්නේ කියලා. ඕනෝ සෙල්ලම දිහා බලනකොට පේන්න පටන් ගන්නවා අපි අර ප්‍රාග් ශක්තියට කොච්චර බයද කියලා. හැබැයි කොච්චර බය වුණත් එයා නිතරම අපිට ඇවිල්ලා මේ ත්‍රොබින් ඇස් දෙක වහගත්ත ගමන් ගන්නවා. ඉතින් අපිට පේන්නේ තනි වුණා, පාළු වුණා, කම්මැලි වුණා, නීරස වුණා කියලා ඉතින් හුස්ම ගන්නවා. ඉතින් කොහේ ඇස් දෙක අරලා බලනවා. ඉන්නේ ප්‍රകൃතියට බයයි. කර්මජ චිත්තයේ උතුජ ආහාර හේතු නිසා ඇතිවෙච්ච විකෘතියත් එක්ක තමයි අපි සැලසුම් හදන්නේ. ඒක නිතරම ඝර්ෂණයක්. ඒක නිතරම සංස්කරණයක්. ඒ සකස් කරපු හැමදේම කර්ම රැස් වෙනවා. මම දන්නේ මම තැනකට ගෙනියනවද නැත්නම් අංජබජව කරනවද කියලා. ආදර දැනට කටුකුරුන් දෙනවාද ඕකම නේද කියන්නේ රූප සංඥාව කියන එක දා සංඥාව පස්සේ කිව්වා වගේ අපි රූප තියනවා කියලා කොච්චර කියන්න හැදුවත් මේක නාම රූප දෙක ගැට ගැහෙන හැරි අදිවචන සම්පස්සේකට එන්නේ හැරි රූප සංඥාව විසක රූප නෙවෙයි කියන එක ඒක ඇත්තටම ලස්සනට ඔය ආනන්ද සප්පයි සූත්‍රයේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා කාම ගුණ يعني ගෑනු පිනු රත්තරන් මිනිමුතු රත් ඒවා කියන කාමගුණ තියෙනවනේ. ඒ කාමගුණෙන් වෙන් වෙලා අපි මේ තැනකට එන්නේ. ආවට මොකද කාම සංඥා අපිට කරදර කරනවනේ. ඒ කාම සංඥා අඳුනාගෙන කාම සංඥාවෙන් අයින් වෙන්නනේ අපි එන්නේ. කාම සංඥාවෙන් අයින් වෙන්නනේ අපි රූප කර්මස්ථානයක් ගන්න. ආශ්‍රව ප්‍රසවාසය හරි මොකක් හරි. ඒක දිහා බලනකොට මේක රූප සංඥාට ඉඳ තියලා අයින් වෙනවනේ. එතෙන්දිනේ අපි මේ අංජබජල් වෙන්නේ. මේ බලහින්දපු අනපයි නැතිලා එමනේ. ඒ නිසා මේ සක්මන් කරනකොට ඉබේ වෙනවා පේනවනේ. දැන් විතර මේ භූතේද්ද මුණ මගුලද්ද දැන් ඉතින් කමඩාන් සුද්ධ කරන තක්කු මොකක් වෙනවනේ. ඒ කියන්නේ සත්‍ය පිළිගන්න කැමති නැහැ. මෙන්න රූප සංඥාවට ගියාට පස්සේ තේරෙනවා මේ මතුවෙච්ච රූප සංඥා ඕන රූප රූපයක් කිය හැකි, සද්ද රූපයක් කිය හැකි, ගන්ධ රූපයක් කිය හැකි, රස රූපයක් කිය හැකි, පොට්ටබ රූපයක්. කිව්වේ නැත්තම් මට මදි. නැත්නම් ඒ කියන්න ඕන නැත්නම් අදිවචන හැදෙන තැන තමයි කෙලෙසෙන්නේ. නැත්නම් ස්වභාවය තමයි ඒක කියාගන්න බෑනේ. ඒක කියන්න වචන නෑනේ අපිට. දැන් මම මැරිලා නැති බව තේරෙනවා. කියාගන්න ඒ නිසා අපි කියනවා මට ඒක සද්දයක්. මට මේ ආලෝකයක් පෙවුනා. මට නැත්නම් කහනවා දැනුණා. ඒ ඔක්කොම අර රූපේ අදිවචනය බාටපත් වෙලා කෙලසුණාට පස්සේ විතරයි අපිට sannivedana කරන්න පුළුවන්. sannivedana කරපු ගමන් කෙලස්. sannivedana කරන්න බැරි හැමතැනම යන්න පුළුවන්කම තමයි මනුස්සකම. ඒක බුදුන් එක කෙනෙක් වෙනවා. එතකොට ටෙලිපතික් යනවා. ඔක්කොමලා ඉන්නේ මේ මූලික ශක්තිය. ඒක වෙන්නේ උදකලා වෙන්න. උදකලා ඉන්නකොට අදික වහගුවන් තමයි තේරෙනවා. අමන්නේ කොස්මික් එනර්ජි එකට මර්ජ් වෙනවා. කියන්න ඕනකම නැහැ කාටවත් මොකට ඒ කාගේ පොන ලැබෙනවද නමුත් අපිට සැකයි මේකද පාර ඒතර මම නෑනේ මාන්නේ නෑනේ මට කියලා කුට්ටිය කඩා ගන්න බෑනේ ඉතින් මේක කිව්වොත් එහෙම ඉතින් ඔය තියන්නේ කායක් හදන්න පුළුවන්ද ඕකේ රාමඤ්ඤනි කායක් හදා ගන්න ඒ නැත්නම් නිසරණෝයි සම්පූර්ණ පචේනේ යන්නේ අන්තික මේක උදුර ගන්න පුළුවන්ද කාටවත් කවුරක්වත් මේක වස්තුවක් විදිහට සලකයිද ඒ තාක්කල් අරක මැනිපියුලේට් කරනවා මැනිපියුලේට් වෙච්ච එක ඉල්ලන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු ගැන විශ්වාසය කියලා කියන්නේ බුදුහාමුදුරුත් ඔතෙන් ගියාට පස්සේ මේ බුදුන් කියන්නේ ඔය 18 රියම් බුදු පිළිමේටවත් gadol වලටවත් නෙවෙයි. ඒක උඹ තුල ඉන්නවා. හැබැයි උඹට බය වෙන සුළුයි. තනිකම් පාලුකම් දෝෂේ එනවා. ඒ නිසා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ කියලා ඉතින් අපි තුල දෙනාට කවි කිය ඉන්නවා. මේක ගන්න බුදුහාමුදුරු කියනවා කැලියට ගිහිල්ලා ගනින්. ඊට පස්සේ කොළඹ හතර ගියත් ඕක තියෙනවා. නාම රූප නාම රූපේම මේරීමන්ට සදායි. ඔව් මෙතනින් ඇල්ලුවොත් නාම රූප මේවට ගියාම සලායතන. මේකම තමයි. නාම රූප නැද්ද මෙතන මේක අතුයිති වීදියාමක්. සලායතන කියන්නේ ඇහැ චක්කායතන ගාන ඒකෙත් නාම රූප තියෙනවා. නාම රූපම අතුයිති වීදුනාට පස්සේ හයකට බෙදෙනවා. මෙතනින් ඇල්ලුවාම කිනිත්ත මල්ලපුවාම ඔක්කොම බෙදෙන්න ඉස්සරලා මූල අවස්ථාව නාම රූපය. නාම රූප වලින් තමයි මේ ඔක්කොම දිගහැරලා යන්නේ. ස්පර්ශක හයක් වගේ නැත්නම් අතේ ඇඟිලි දිගහැරි වගේ ඉතින් මේ පන්සිංශ කියන්නේ ලණු හයක් එකට ගොඩ ගහලා ගැට ගහලා කොහුලණු හයක් වතුරට දැම්මොත් එක පොටක් උඩට එනවනේ. ඇද්දොත් හයම එනවනේ. ඒ නිසා කොතනින් ඇල්ලුවත් නාම රූප දිග කියලා මෙතෙන් ගියාට පස්සේ ඉතින් ඔක්කොම කනෙක්ටඩ්. මේකෙන් මම ඇදලා උඩට ගත්තට වතුරෙන් ඊට පස්සේ හයම එළියට එනවා. ඒ නිසා එක ඇහැට තනියම ජීවත් වෙන්න බෑ. ඒකෙත් තියෙන නාම රූප කනෙත් තියෙන නාම රූප අපි මේවා රූප සද්ද ගන්ධ රස කියලා බෙදලා තියෙන්නේ මේ ඇති වෙච්ච සමාජයේ ශිෂ්ටාචාරය විසින් කරගත්ත අනාගතය. මූල ශක්තිය තියෙන. ඒ මූල ශක්තිය වල ගෑනු පිළිමි නෑ. වයසක් නෑ. මරණයක් කියලා එකක් නෑ. හරි වැරදි නෑ. සුභ අසුභ නෑ. ඒකට යනකොට අපි බය වෙනවා මොකද අපි හදාගත්ත සිංහල බුද්ධ ධර්ම වැටෙනවා. මම හදාගෙන මගේ චිත්‍ර රූපේ වැටෙනවානේ. එහෙම නැත්නම් දාගත්තම අදිවචනයක් තියෙනවනේ මම මම යට මම මේගොල්ලන්ට අදිවචන දාගන්නේ ඒ ටික වළංගු නැතුව යනවා. හැබැයි බුදුන් සම්බන්ධ වෙනවා. ධර්මයට සම්බන්ධ වෙනවා. නිර්මලත්වයට සම්බන්ධ වෙනවා. අපිට තුන ඒක නැතුණත් කමන්නේ මේ කට්ටියත් එක්ක අයියා වෙලා ඉන්න තියෙනවා. අර අර නිර්මල තත්ත්වෙට ගිහිල්ලා ඉන්නවට වැඩිය කට්ටියත් එක්ක අයිය වෙලා ඉන්න පුළුවන් නම් අපි ඒ වෙනුවට සමාජයක් හදාගෙන ඒකේ අයිය වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ හැමතැනම වෙලා තියෙන්නේ. මට යමෙක් යමෙක් වෙන්න ඕන නම් මට විතරක් බෑ. මම මෙයාට කියනවා මචං උඹට මම ඔක්කොම ටික දෙන්න. උඹ මං යෝජනා කරලා අත උස්සලා සෙකන්ඩ් ස්ථිර කරපන්. ඊට පස්සේ මම බලය යොදවලා මම උඹට අවස්ථාව ලබා දෙන්නම් කියලා මේ පිටකසා ගැනීමක් මේ සමාජය කියන්නේ. ඒක ජීවත් වෙන්න දන්නවනම් ඔය මූල ශක්තිය ඇතුව. මේ මූල ශක්තිය නැතු වෙන්නේ නැහැ. ඒක උපත්තියම ලැබිච්ච දෙයක්. ඒකට ගියාට පස්සේ උඹට පාළුවක් දැනේ. තනිකමක් දැනේ. ඒක විරාග ධර්මය කියලා තියෙන උතුම් ධර්මය කියන්නේ ඕක වැඩි වෙන්න වැඩ කරපන්. ඒ ඒ ඒ කියන හිස්තන පාලුකම අපි ශූන්‍යතාවේ තුච්ඡකම රිත්තකම කියලා කියන්නේ. අනාත්මකම පරතෝ ගතිය කියලා වෙන කියන්නේ ශ්‍රේෂ්ඨම ධර්ම. අන්න ඒක වැඩි වෙන්න වැඩ කරලා ලෝකෙට වෙන්නේ මුස්පීත්තුව. හුනියම. මේ මිනිස්සු නිතරම ඉන්නේ කාටවත් ඇඟිලි ගහන්න බැරි ආසක කුටීරයක් ඇතුලේ. ඉතින් මේක ආගමක් හදන්න බෑ. මේක තුල ආගමක් හදන්න බෑ, සමාජයක් හදන්න බෑ, විවස්ථා හදන්න බෑ. ආන්නේ ඒ දේ විකුණන්න බෑනේ. පොළට දැම්මට විකිනෙන්නේ නෑනේ මේක. නිසා බුදුන් සඳහන් කර මේක හැමදාම සුළුතරයි. බෞද්ධරියට ගියා නම් පැහැදිලිවම බුද්ධ වචන නෙවෙයි. අන්දන්නේ මම මට තේරෙන්නේ උපරිම විග්‍රහය මම මේ කරන්නේ දැන් මාස 3ක 4ක ඉඳලා හැම ධර්ම සාකච්ඡාවකම මේ ඊයේ භාවනා කරන්න ආව මිනිස්සයාවත් අහන ප්‍රශ්න හරි බුදුමයි. ඒ කියන්නේ අපි Nissan වනේ සීවෙනි රිට්‍රීට් එකට යන්න හදාගන්න. අනික හැමතැනම ගියාම 3 4 5 රිට්‍රීට් ගිහිල්ලා ගියේ ගමන් අහන්නේ ඔය ප්‍රශ්නේ. ඉතින් ඒකට පේනවා මේ භාවනා කරලා ගත්ත එක නෙවෙයි. එමේසු මෙතෙක් කල මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මාත්‍රකාවට ආපු ගමන් එයාට දෙනවා අයියෝ ඉතින් ඕක මටත් තියෙනවා. මට මේ අත්දැකීම් කතා කරන හැම මිනිස්සයාම ඕක උත්කෘෂ්ඨ විදිහට කියන්නේ බුද්ධ අහංකාරය නෙවෙයි. සීලෙත් නැහැ භාවනා කරලත් නැහැ. ඌ කියන ඉතින් මේ මේක නෙවෙන්නේ කියලා. ඉතින් ඒකට ආගම හදාගත්ත මිනිස්සු මුල්ලිනේ. එකෙකුටවත් තමන්ගේ මේක විකුණ ගන්න බැරි වෙනවා. බුදුජානනාසල මොකුත් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන්සේ කිව්වා ඕක තමයි මුල. මුල හිටපන්. ඉන්නේ ඉරියව්ව දැනගන්න. මගේ ඊමේල් අරගෙන බලන්න දවසට කී දෙනෙක් ඕක විවිධ ක්‍රමයකට නිර්වචනය කළ ප්‍රශ්න අහනවද කියලා. එකමයි අහන්නේ. හැබැයි ඒක මට ලොකු මේ කමටහන් සුද්ධ වීමක්. මගේ පුද්ගලික කමටහන් සුද්ධ වීමක්. හැම කෙනෙක්ම Tamanට පුරුදු විදිහට ප්‍රශ්න අහනවා. මම දන්න ක්‍රමයට සම්බන්ධ වෙලා උත්තර දෙනවා. මම දන්නව කවදාකවත් මං කියන දේ තේරෙන්නේ නැහැ කියලා. ඒක පිළිගන්න. මම මේ කියන්න හදන දේ මොනම තාරෙම sannivedana වෙන්නේ නැහැ කියලා. ඒකට මගේ ඇතුළත සුද්ධියක් එනවනේ. මම කියන මට සුද්ධියක් එන තේ නිසා මං කියන ඔක්කොමලා නිසා මගේ කමරණ සුද්ධ වෙනවා. හැබැයි මම ඒකේ කොටවත් වඳින්නේ නැහැ. දැන් කමරණ සුද්ධ කරන ගියා වඳින්න eBay. එකෙකුටවත් වඳින්න වෙන්නේ මගේ වැඩේ ඉබේම සිදුවෙ මොකද උද්දී ඉඳලා හැන්ද වෙනකම් මම ඉන්නේ ධර්මමයි. ඒ කියන්නේ පුළුවන් තරම් ඒ කටයුතු කරන ඉන්න. එතකොට ඒ අන්‍යෝන්‍ය සුද්ධ වීමක් කරනවා. ඒක හරි පුදුමයි හිතා ගන්න බෑ මේ මේ මිනිස්සු මෙච්චර ගැඹුරකට යන්නේ කොහොමද කියලා. නැහැ ලොකු ඉස්කෝලේ මේ කියන්න ඕනේ කියවන් තටමන්න එපා හරියට. අපිට අරමුණු වෙන එක අපි අපි අපිට බාහන නොකරන වෙලාව ගැන කියන එක බාහන නොකරන වෙලාවේදී ලැබෙන හැම අරමුණක්ම අපි සංස්කරණය කරලා අපිට ඕන විදිහට සකස් කරලා ගන්න ඉඳලා අපිට ඒ කියන පැය ගණන් ඕන තරම් කතා කරන්න ඕන එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ පරයන්කයට ගිහිල්ලා එනකම් මුල් කාලේදී භාවනා කරනකොට ඒ භාවනාවෙන් අරමුණු සංස්කරණය කරලා ගන්න හින්දා ඒ ගැන ඕන තරම් දැනගන්න සාකච්ඡා කරන්න පුළුවන් කමතහන් ගන්න කියලා කමතහන් සිද්ධ කරගන්න කිව්වා. නමුත් වාහනාවේ ටික ටික එහාට යනකොට ඒ දකින මේ දකින විදිහට ම ටිකෙන් ටික දකින්න පුරුදු වෙනකොට ඒ දකින්න පුරුදු වෙනකොට එහෙම නැත්නම් ඒ සංස්කාර නොකර දැක්කොත් මෙහෙම කතා කරන්න දෙයක් නැති වෙනවා. මොකද කියන්න දෙයක් නැතුව අහන්න දෙයක් නැතුව කමතහන් දෙයක් නැති වෙනවා. ඒක ඔන්න ඔතෙන්ට වෙන හැම භාවනා කරන කතිය උදින් වෙනවා ආවම ආවම ඊට පස්සේ මේ ක්‍රමයේ පිළිබඳව සැක ඇති කරගන්නවා ඒකට කතා කරන දේ කොහොමද මේ භාවනාව යනවා නම් ඇත්තටම සැක ඇති කරගන්නවා ඒ සැක ඇති කරගන්න මම කතා කරන්නේ මගේ පිටික භාවනා කරන කස්සිය නිසා මට ඇති වෙන ගැටලුව ගැන අන්න ඔතෙන්ට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා සංස්කරණය නොකර ඇත්තදී ඇතරින් දැකලා ඊට පස්සේ මේක මේ වැරදි කියලා මේක මොකද කියලා කෙලින්ම සැකේ ඇති නොකර කතා කරනකොට එතනින් හරි අමාරු කරන තිබුණ ගන්න. ඒක මේ ක්‍රම බුදුහාමර පොඩි පොඩි අපිට උපකරණ ටිකක් දීලා තියෙනවා. බුදුහන්සේ සඳහන් කරනවා සාරිපුත්‍ර සඳහන් කරනවා. ප්‍රපංච නොකළ යුතු තැනකට ආයසුතුන් ප්‍රපංච කරනවා කියන්නේ. නොසිතිය යුතු දෙයක් හිතනවා නැහිය යුතු ප්‍රශ්නයක් අහනවා මේ හිත නිකන් වෙහෙතර කරනවා ඕක ප්‍රපංච කරන දෙයක් නැහැ කියලා. ਸਰවඥාන්සේ ඒක කියලා කියනවා කෙලෙස් ඇති වෙන්නේ අබිරමණයේ අජෝසනය අදි වචනේ මේ අබ්දි මේ නාජෝසතිත්‍ති අභිවදනේ නිසයි කියලා. යමකට අපි මේ දේවල් ඔක්කොම සමෝතියේදී එකකට විශේෂයක් කරපුව ගමන් කෙලෙස් උපදිනවා. අභිනන්දනේ. ඊට පස්සේ අජ්ජෝ සිලෙක්ට් කරනවා කියන්නේ අපි ඒකට රින්ගනවා. ඒ කතා දෙකක් නෑ. ඒ රින්ගන ගැන අනිත් වෙලෙන් අයින් වෙන්න ඒකට රින්ගන්න ඕනේ. ඒකයි අපි ඒ ගන්න. ඊට පස්සේ ඒක ගැන කතා කරන මේ තුනම කෙලෙස්. පොදු ඔක්කොටම සමවතියේදී එකක් තෝ අභිනන්දනය කරනවා. ඊට පස්සේ ඒ අභිනන්දනය කරනකොටම මේ අභිනන්දනය නිසා ඒකයි මම අතට ඒකට රින්ග ගැනීම අජෝසනයක් කියලා කියන්නේ ගෙවැදීමක් සිද්ධ වෙනවා. ඒක උනාට පස්සේ උකට අහුන්නේ නැහනේ මට නියම බඩුවක් හම්බුණානේ මෙන්න වැඩ කියලා එයාගෙන වචන කතා කරලා. මේ තුන තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒක බ්‍රහ්මන් සාමුදායෙන් අහනවා. මේ ස්වාමීන් වහන්සේ මේ කොහොමද රහතන් වහන්සේ කෙනෙක් අන්නවනේ ප්‍රශ්න අහන්නේ කියලා කියනවා. යා ප්‍රශ්න අහන්නේ නැහැ මොකද? අහන මිනිස්සයත් එතින් එහාට ගිහිල්ලා නැන්නේ රහත් උනන රහත් උනන ඉන් එහාට යන්න බෑනේ. ඉතින් බුදුහාම වෙනකන් ඉන්න ඕනේ. අහලා උත්තර දෙන්න කවුද මේ ලෝකේ ඉන්නේ? අපි බැගෑවෙන්න එපා අනිකොනස උසස් කරන්න. ඊට පස්සේ ඒක ඒක අවස්ථාව ගන්න වෙන්නේ ආත්මික නායකයෙක් නෙවෙයිනේ ඌ අනික් මිනිස්සයව මේ මේ වශීමවත්තන මේ දේශපාලන කතිකෙක් විතරනේ. එයාට කියලා දෙන මිනිස්සු ඕක දරපන්, ඕක විඳපන්, ඕක බාරගන්න ඉවරයි. ඒතකොට කියනවා අයියෝ ඉස්සරහට කරන්න දෙයක් නැහැ. දැන් මම කොහෙද යන්නේ දන්නේ නැහැ. සමතෙත් දන්නෙත් නැහැ. විපස්සනා දන්නෙත් නැහැ. ඉස්සරහට යනවා දන්නේ නැහැ. පස්සට යන. ඔන්න ඔය ටික තමයි කෙලස් කියන්නේ. අන්න ඒ Taman ළඟ තියෙන මේ සුද්ධ පිරිසුදු ජලයේ පාටක් නැහැ, ගඳක් නැහැ, රසක් නැහැ, හැඩයක් නැහැ කියලා චෝදනා කරනවා. ඒ වතුර පිරිසුදු නම් ඒකේ පාටක් ගඳක් රසයක් හැඩයක් නැහැ. වතුර කියන්නේ නැහැ නේ මම පිරිසිදුයි කියලා. ඉතින් ඒක පිරිසිදු කරන අපි ක්ලෝරින් දාන ඉවරයි. ඊට පස්සේ වතුර නෙවෙයි. <laughs> ඒක ක්ලෝරින් දියරයක්. ඊට පස්සේ කියනවා ටවුන් කවුන්සිලර් නිකම් වතුර බොන්න එපා. ක්ලෝරින් දාපු වතුර වීට බියමුගේ අම්බලට උණ්ඩ හම්බෙනවා ටැක්ස් එක නැත්තම් මිනිස්සු මැරෙන්නේ නැහැ. වෙන මොකක්වත් ඕකේ නැහැ. මේ ධර්මයේ කාටවත් අධිකාරී ශක්තියක් පවත්තන්න මේ අරයන්ගල කියලා කමඨාන් සුද්ධ කරන්න ඕනේ කතා. ඔක්කොම ආගම හදාගත්ත දේවල්. ඒ නිසා කිසිමෝර්ජිතුමා ළඟට ආවම යා කියන්නේ සංවිධානයේ වුණා නම් මායයා මම ඕගොල්ලන්ගේ කිසිම වෙනසක් නැහැ. මම කරන්නේ මේ විග්‍රහ කරන එක. මේ හදලා බෙදලා ගන්න එක විතරයි ඕගොල්ලන්ටත් ඒක තියෙනවා. දැන් අද ඥාන පිළිබඳව විශ්ලේෂණය කරන තාත්තගේ ඥාන පුතාට ගියාද කියලා චෙක් කරන්න පුළුවන් නේ. දැන් බැරි වෙලා හරි ඇමරිකාවේ ඊගාට එන ජනාධිපති අපේක්ෂකයාගේ කෙස් ගහක් ගන්න පුළුවන් නම් ඒකට තව අවුරුදු කීයක් සැකකින් පිළිකා එනවාද කියලා කියත හැකියි. එනිසා ඌ හරිය බයයි කියලා ටිකක් විමර දාන්න කෙස් ගහක් විමර දාන්න මොකද DNA පරීක්ෂණයක් කරපු ගමන් කියන්න පුළුවන් මෙයාට තියෙන මේ මේ personality traits ගති ලක්ෂණ මට මේ ලෙඩේ එන්න තියනා කියලා ඔක්කොම ඥානගත වෙලා තියෙනවා. ඒ ඥානනෝ බලනකොට ජනාධිපතිවරයාට කියලා කැන්ඩිඩේට්ස් කියලා විශේෂයක් නැහැ. එතන ඉන්න වාලටත් තියෙන්නේ ඒ ඥානමයි. ඌ දන්නේ නැහැ. ඒ නිසා කියනවා සොක්‍රටිස් සහ සොක්‍රටිස් එක සාකච්ඡා කරන වහලෙක් ගැන හිතන්නේ කියන අවුරුදු 6000කට ඉස්සර. දෙන්නගේ කිසි වෙනසක් නැහැ. සොක්‍රටිස් අද දර්ශනය පිළිබඳ උසස්ම එකයි කියනවා. වහලට කියනවා ආත්මයක්වත් නැති කාට හරි දෙන්නගේම සුදුසුකම් එකයි. පොටෙන්ෂල් එක එකයි. මේ ආගම තමයි ආර්ය උසස් කළා මෙයා පහත් කළා සමාජයේ විසින් දේශපාලන විසින් තමයි මේ උසස් බෙහෙත් පහදේ වෙන් කරලා හැබැයි මේ ඔක්කොම ಗುಣ ටික විඥානයේ කැතගතිය. විඥානේ තමයි මේ එකට පොදිය තියෙන එක වෙනුවට රෑන්ක් ඕඩර් එකක් පෙන්නලා මෙයා උසස් මෙයා පහත් අරයා කළුයි මෙයා සුදුයි කියලා දෙකට බෙදලා ආණ්ඩු කරන එක දේශපාලනඥයෙක් අත ගතියක් නෙවෙයි විඥානයේ ස්වභාවය විඥානට කියන්නේ ඔබ ඔබේ වැඩක් බලාගනි මට උදේටත් good morning හන්දෑටත් good morning මට උදේ යවස කියලා වෙනසක් නැහැ මට හරි ගියත් එකයි වැරදුනත් එකයි දුක් වේදනාවත් එකයි සුඛ වේදනාවත් එකයි කියලා ඒකට ඒ වුණ දාපු ගමන් විඥාණයට වසන්න බැරුව යනවා කිසිම දේශපාලන නැතිවට මුකුත් කරගන්න බැරි වුණා. ඒ පුද්ගලයාට මුකුත් කරන්න බෑ ඊට පස්සේ. කිසිම ආර්ථික විශේෂඥයෙකුට එයාව අල්ලන්න බෑ. කිසිම සමාජ විද්‍යාඥයෙකුට එයාට බලකම් දෙන්න බෑ. මම කියන්නේ නෙමෙයි මොනක්වත් වෙනසක් කරන්න ඕනේ. මම ওই ටික තමයි ඔය දැනෙන ගොජේ තමයි රහත් උනක් තියෙන්නේ. උපපංච කරන්න ඒවා. ඔකට වැඩි සුද්ධ කරන්න පුළුවන් කියලා හිතන්න එපා. නැත්නම් ඔකට දුක්ඛාරි සත්‍ය කියලා බාරගන්න. දැන් මුවින් නොබෙන හිටපන්. පැමිණි දුක් පෙන්සයි කියලා හිටපන්. ප්‍රපංච කරන්න එපා. මම කියන්නේ සාකච්ඡා කරන්න එපයි කියලා. අපි මේ සාකච්ඡා කරන තහඬුවානේ මම මට සුද්ධ වෙන්න බෑනේ. අපි සාකච්ඡා කරන්නේ කවුරක්වත් පහත් කරන්න නෙවෙයි. හැබැයි ඒ වගේම පංචිල් පදවත් රකින්න නැති කට්ටියට මේ සාකච්ඡාවට ඇවිල්ලා සම්පූර්ණ වැරදි අදහසක් කරනවා. මෙතෙන් එන්න ඕනේ ඒව ටික රැකලා යම් ප්‍රමාණයක් කරපු කෙනාට තේරෙනවා බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය තැනකට ස්ථානකට කාලයකට සීමා වෙලා නැහැ. මිච්ඡර ප්‍රසිද්ධව තියෙන මේ දේ පිළිගන්න බැරිකමයි තියෙන්නේ. දෙන තෑග්ග පිළිගන්න කැමති නැහැ මම පෘතජනයි මම අමුදරුව රකින්නවා මට පව් සිද්ධ වෙනවා ඒ ටික ඒකට කියන අකුසල සමාදානිය කිසි කෙනෙක් කැමති නැහැ කුසල සමාදානිය බුදු කුසල සමාදානිය ඒකාකාරයි හරි නීරසයි හරි හරිම විවේක හරිම මේ කොටුණා වගේ දැනෙනවා කුසල සමාදානට අපි කැමති නැහැ හැම ආගමික සංවිධානයකම කරන්නේ මිනිසුන්ට අකුසල සමාදානයක් දීලා නීච කරලා මට ටැක්ස් එක ගෙවපන් මම සුද්ධවන්තයා මම ඔබ ගලවලා දෙන්නම් බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඒ වැඩේ කරේ නැහැ. කොහොම හරි අපි දැන් 9යි වෙලාවේ ඒක නිසා මෙල්බන් මොකද කියන්නේ? මන්දර අපි මාසෙකට පස්සේ හම්බුනේ. දැන් ටික ටික ටික ටික ධර්ම සාකච්ඡාවක් කරන්න වෙලාව ලැබීගෙන එන්න පටන් ගන්නවා. මේ ට්‍රිප් එකෙන් පස්සේ ආයෙත් බලමු. මේ ට්‍රිප් එක මගේ කල් ගියා. මේ ෂෙන්කන් වීසා ගන්න බැරි වුණා මේ මේ සැරේ අපිම වීසාවට ඇප්ලයි කරපු නිසා. ඒ නිසා මම පස්වෙනිද යන්න තිබුණේ දැන් 14 වෙනිදාට දාලා තියෙනවා UK USA කැනඩා විතරයි කෙරෙන්නේ. ඉතින් ඒකත් එක විදිහට බලනකොට හොඳයි. ඒකට මෙල්බන් නගරේ සාදු කියනවාද තරහ වෙනවද මන් දන්නේ. දැන් සොයන තාපව විතර කවද්ද වදින්නේ? ඒකත් ප්‍රශ්නයක්. මං ඉල්ලුවා පහස් පස්යෙන් තමයි එන්න දෙන්න කියලා. ඒගොල්ලෝ කියනවා 15 වෙනිදා විතරක් ඉඳලා ධම්මජීවන්ට රැස්ට් එකක් දෙන්න කියලා කියනවා ඇමරිකාව. මං කිව්වා ඒක ඕනේ නෑ මේ අපව එන්න දෙන්න කියලා. ඒක මේ දවස්වල නෙගෝෂিয়েට් වෙනවා. ඒකට මේ මෙල්බන් නගරේ සාදු කියනවාද මේ කනගාටු වෙනවා. අපි ලැබෙන විදිහකට තමයි සින්කල් කරනවා ප්‍රශ්නයක් නැහැ කොයි පැත්තට උනත්. ගලගේ ට්‍රිප් එක ඉස්සරහට එනවා ඔය වචනේ හැටියට තමයි ඉස්සරහ ට්‍රිප් එකට සලකන්නේ. මේ සොයනන්ත ජූන් හිද ජුලයිද 15 කිලෝ ජුලයි ජුලයි මම ජුලයි 11 වෙනකන් ඉන්නවා කියලා තිබ්බේ දැන් එතකොට ජර්මන් ට්‍රිප් එක කැපුණානේ එතකොට මට දවස් 6ක් කලින් එන්න පුළුවන් ඒගොල්ලොත් ඒ වුණත් බලනවා මේ විවේක තනක් දෙන්න නමුත් ওই කියන විදිහට මේ මේ ගෙදරක ඉඳලත් බෑ පන්සලක ඉඳලත් බෑ ඒ නිසා මම කිව්වා හොඳම තැන තමයි ආපහු නිසර් මට එනේ කියලා එතකොට මෙහි පටන් ගත්ත ගමන් මේ අර ධම්රවිරිටිට එකතු වැටලා තියෙන අපි ඒවා කැන්සල් කරලා තිබ්බේ. ඉතින් ඒ අතරමැද දැන් අර බර්මි ස්ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙනවා මේ අපි යනවා 60 දෙකක්ද 68ක්ද ගෝද යනවා බර්මා වලට ජූලයි 28 ඉඳලා ජූනි 28 ඉඳලා ජූලයි 28 වෙනකම්. ආහා. ඉතින් ඒකට මේ මේ මෑණිවරුයි සංඝයා වහන්සේලා විතරක් ඉන්නවා 40ක් විතර වගේ. එහෙමයි. ඉතින් ඕගොල්ලෝ අපිට සල්ලි දෙන්න ඕනේ මේ මිනිස්සුන්ට ටිකට් වලට. ඒක නම් ප්‍රශ්නයක් නෑ සර්. කීයක්ද නාද? කෝටි කීයද ඉල්ලන්නේ විදුර? ලක්ෂ 30යි. ලක්ෂ 30යි වැඩි නෑ. ඒ එක්කට 75ක් යනවලු. ඉතින් ඒ ඉන්න නාගේ ආච්චිලා ටිකක් ඉන්නේ මෑණිවරු කියලා කියන්න එපා අයියෙන් ඈ මම නිකන් කියුනේ. ඉතින් මේ කටට යන්න ඕනයි කියලා කියනවා. ඉතින් අපි බලනවා පොඩ්ඩක් ඔය නීති ටිකක් දාලා මට හිතනවා කෙරුවොත් හොඳයි කියලා වැඩි. හැබැයි මේ මට දෙන සල්ලි වලක්වන්න එපා. ඒකේ වණ්ඩෑරලා වැඩිපුර සල්ලියක් තමයි ඌවට දාන්න ඕනේ මේකේ. මගේ මල්ලට වැටෙන පින් කැටේට වැටෙන ඌ අඩු කරන්න යන්නත් එපා. ඒකට බෙදලා තමයි දෙන්න සර්. එහෙම බෑ. මේ දෙකට බෙදෙන එක මගෙන් අහන්න ප්‍රොපෝෂන් එක කීයද කියලා. කට්ටියෙන් අහන්න යන්න. මම බද්දට ලීලා ඇරියා මේ වැඩේ අපි ඉස්සරහට කරන්න ඕනේ. ඇත්තටම බුරුමේ ගියා කියලා විශේෂ ලාභයක් නෑ. නමුත් යන්න ඉස්සෙල්ලා මේගොල්ලෝ මේ ලස්සනට ට්‍රේන් කරනවා අපි දවස් 10ක්. ওই මම රට ගිය වෙලාවේ ඉතින් ඒකෙදී ඔක්කොමලා බුරුම ගැන බොරුවට බයක් ඇති කරලා අනම්මනම් ටිකක් ඔය ඉන්ජෙක්ෂන් එකක් වදිනවනේ. ඒකයි ඔය ට්‍රීට්මන්ට් එක උතන තියෙන්නේ. අපි යටි අන්තරයි පොල්ගස්සෝ විතර ට්‍රේනින් සෙන්ටර්ස් එකක් දාලා මේ දවස්වල වැඩ කරගෙන යනවා. මේ මම මේ ඉල්ලීමක් කරා කීප දෙනෙක්ගෙන්. නමුත් මට තොරතුරු ඔක්කොම නැහැ. නමුත් දන දල වශයෙන් දන්නේ 40ක් විතර යනවා. ඒකෙන් 5-6 දෙනෙකුට විතරයි ෆුල් ස්පොන්සර්ෂිප් කරගන්න පුළුවන් වෙන්නේ. අනික් අයට අපි අර ට්‍රේනින් එකේ තෝරලා අපි ස්පොන්සර් කරන්න බලාපොරොත්තු වෙනවා ඔෆිෂියල් ට්‍රාන්ස්ලේටර්ස් දෙන්නෙක් විතර දාලා සංඝයා වංශ නමකුත් යවලා සෙම්මයි ගුංගල මේ නිමල් එන්න හදුවා මං හිතන්නේ. නිමල් අපේ අබේසිංහ ඇයි මේ දැන් ඔයගොල්ලෝත් කනෙක්ට් නැහැ. කො නිමල් අබේසිංහ ඉන්නවද? ඒවා නෙමෙයි. ආ එන්න ගියානේ ඌට එන්න ගියානේ ඉස්සරහ. <laughs> අඩන්න එනවද වෙලාලා අවාර යාවගේ පස්සේ එන්න ඉතින් දැන් ඉතින් දැන් නිමල් නෑ රත්නායක මට ලියලවල තිබුණා අබේසිං ඇහුවයි කියලා එන්නද කියලා කිව්වේ නැද්ද? ආ ඒ අනිත් රත්නායක වෙන්නේ නැති. නිමල් රත්නායක. නිමල් රත්නායක මට කිව්වා නිමල් අබේසිංහ මේ ට්‍රිප් එකට එන්න ඇහුවා කියලා මං කිව්වා එන්න කියන්නේ කියලා. උඹ කිව්වේ පස්වරු සල් සංකාරයනේ උඹ යන් කියලා කියන්නේ හිටියේ. ඒ වුණාට පස්සේ යන්න ඕනේ ආන්දරනේ ඒ වුණාට මේ මේ වෙලාවේ ඉඳලා අමාරුයි. මේ බුරුමේ කියන්නේ කරකෙන එකක් ඉස්සරහට පස්සට දාන එකක් නෙවෙයි. ඔව් මේ වෙලාවේ පොඩි කචල් ගොඩක් තියෙනවා. මේ මොකද කීස්බරෝ පන්සලට එන්නේ ඔබ දැන් අරේ යන්නේ කන්නේ? ආය හොඳයි මේ මම විස්තර එවන්නම් අපිට පුළුවන් විදියට උදව් කරන්න. දැනට කීප දෙනෙක් ඉදිරියපත් වෙලා ඉන්නවා. මට ඕනේ මේ මෑනියෝ ටික මෑනියෝ ටික සංවිධානය කරන්න මම ගෑවෙන්නේ නැතුව. ඒ නිසා මේ කාට හරි උණ අමාරු තියෙන කට්ටිය ඉන්නවනම් ඒ කට්ටියට උදව් කරන්න. චිත්‍රයට යන්නකෝ ආම්ජෝ ඉස්ටි. රයිට් මම දැන් අදත් ලියලා ඇරියා මට ඩීටේල් එවන්න කියලා. එතකොට මම එවන්නම් කතා කරලා මේ මොනවද ඔව් මේ ටික තමයි මට මෙල්බන් වලට කියන්න තිබුණේ. අපි එහෙනම් මෙතනින් සාකච්ඡාව නතර කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් ඊතාවතා ආදී කාථා සජ්ජහනා කිරීමේ අපේ සාකච්ඡා වාරය මෙතනින් સમાප්ත කරනවා. විනාඩි 10ක් වැඩිපුරත් ගිහිල්ලා තියෙනවා. ඊතාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේ හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං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 හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු